දුක්ඛස්ස වේමත්තතා වේදිතබ්බෝ දුක්ඛ විපාකං වේදිතබ්බෝ දුක්ඛ නිදාන නිරෝධෝ වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං වේදිතබ්බන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භය ලබාගත් යද දේශනා කුලිය අවසාන දේශනාවටයි අපි ගත කරන මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාවක් සඳහා ලැබෙන අවසාන අවස්ථාවේ එනම් ඒ කියන්නේ අපි ඉස්සරහින් තියාගත්ත මේ නිබ්බේධික සූත්‍රයේ අවසාන කාරණාව නැත්නම් අවසාන දේශනාවයි. අපි මේ තාකල් <coughs> සරුවචනාංශයේ ඉදිරිපත් කිරීම අනුව නිබ්බේධික සූත්‍රය අනුව යෝගාවචරයක් විසින් නැත්නම් මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව හතරෙනි ආර්ය සත්‍යයේ අනුව වැඩ කරන අය විසින් දත යුතු දැන විනිවිද දත යුතු කාරණා කීපයකුයි මේ සූත්‍රේ මාර්ගයෙන් ඉදිරියෙන් තියාගත්තේ. ඒකේ අද අවසානයේ කාරණා වශයෙන් ඉදිරිපත් කරන්නේ දුක පිළිබඳවයි. ඉතින් මේක එච්චරම ප්‍රියමනාප මාතෘකාවක් නෙවෙයි. නමුත් අර පසුගිය ටිකේ කරගෙන ආපු දේශනා වල ගැම්ම අනුව ඒ ධර්ම කරුණු ඉදිරිපත් කරගෙන අකමැත්තෙන් නමුත් අපිට මේක විනිවිදින්න වෙනවා මූල ධර්ම මේ වශයෙන් හරියට නිකන් තිත්ත බෙහෙතක් බොන්නා වාගේ. කෙසේ නමුත් සරුවච්චන් වහන්සේගේ ධර්ම ඉදිරිපත් කරන ක්‍රමය එනතන් දේශනා විලාසනව බලනකොට චතුරාර්ය සත්‍යයේ ඉස්සර වෙලාම තියලා තියෙන දුක්ඛ සත්‍යය තමයි. ඒක නිසා අනිකුත් ධර්ම නැත්නම් අනිකුත් ආගම් එහෙම නැත්නම් අනිකුත් සාස්තුන් වහන්සලා වගේ සිත් ගන්නාසුළු දෙයක් ඉදිරිපත් කරලා මේක ඉදිරිපත් කිරීමේ කටයුත්තක් නෙවෙයි සර්වචන් වහන්සේ ඇති හැටියමයි මේ ප්‍රകൃතියමයි දුක්ඛ සත්‍යමයි ඉතින් කියලා තියෙන්නේ. නමුත් ඒක අපි තේරුම් අරගන්න ඕනේ ආධුනිකයෙකුට පටන් ගන්න කෙනෙකුට අමාරුයි හිත හදාගන්න ඒ වගේ ඇඹුල් මාත්‍රකාවකින් අමාරු මාත්‍රකාවකින් ඒ නිසා බෞද්ධ ජීවිතයක් එහෙම නැත්නම් ආගමානුකූල ජීවිතයක් කතා කරනකොට දාන කතා, සීල කතා ආදී වශයෙන් එක්ක දාන සීල භාවනා ක්‍රමයකට එහෙම නැත්නම් ආනුපුබ්බි කතා ක්‍රමයට ඒ ලේසි තැනකින් තමයි පටන් අරගන්නේ. හැබැයි අපි හිතන නරකයි ඒ ලේසි තැනේදී මේ දුක්ඛ සත්‍ය අමතක කරලා තියෙනවා කියලා ඒ දානයේදී වුණත් මේ දුක්ඛ සත්‍ය භාවනාවෙන් බැලුවොත් නැත්නම් බුදු ඇහෙන් බැලුවොත් දැක ගන්න පුළුවන්. කෙසේ නමුත් එහෙම දානෙට පෙළඹිලා ඒකෙන් හිත සකස් කරගෙන අපි ඒක භාවනා පැත්තෙන් බලන්න පෙන්නේ අනුන්ගේ දුක නැති කිරීමේ අදහස් තමයි දානෙ කියන්නේ. පරසත්තාන හිතාන භාව ලක්ෂණ නැත්නම් දුක්ඛිත සත්තාන සහන රසා කරුණායිත්‍යින් හරි කරුණාවෙන් හරි අනුන්ගේ දුක නැති කිරීම තමයි දානේ කියන්නේ. ඉතින් ඒක විපස්සනා පැත්තෙන් බලනකොට එමය කියන්නේ. ඉතින් ඒ විදිහට හරි ඒ වෙලාවේ Tamanට ප්‍රධාන දුකක් නැතත් අනුන්ගේ බඩගිනි දුකක්, අනුන්ගේ පිපාස දුකක් නැති කරන දාසින් හෝ දානයක් දීලා ඊට පස්සේ අනුන්ගේ බඩගිනි නැති කිරීම අනුන්ගේ පිපාස නැති කිරීම අධ්‍යාපනයේ දීම රෝග දුරු කිරීම වගේ දේවල් වලට වඩා ඒ අනු නොමරා සිටීම අනුන්ගේ වස්තුව කල්ල කොල්ල කා ගන්න නැතුව ඉන්න එක අන්සතු කාම වස්තු උදුරා ගන්න නැති එක නැත්තම් මිත්‍යාචාර කරන්න නැති එක බොරු කේලම් හි සත්‍ය පරසවචන නොකරන්නා වූ නොකිරීම නම් සීලය අරිට වැඩි වටිනවා කියනක එච්චර වෙලා බණ කියන කාරණාවක් නෙවෙයි. අපි දේවල් කෙනෙකුට දීලා දාන කුසලයේ කරගන්නවා වගේ නෙවෙයි කාට හරි මැරෙන්න තියෙන අවස්ථාවක් වළක්ව ගන්න පුළුවන් නම් අභයක් දානයක් දෙන්න පුළුවන් නම් ඒක ප්‍රමාණ කරන්න බෑ. එතකොටත් අපි සාපේක්ෂතාවයෙන් දුකම තමයි සීලේදී සම්බන්ධ කරන්නේ අනුන්ට දෙන්න තියෙන දුකක් බයක් අභයක් වශයෙන් දානයක් දෙන එකයි. සමාධි ප්‍රඥාව වෙන්නේ එකයි. දැන් ප්‍රඥා භාවනාව කරන තව විපස්සනාවේ ඉන්නකොට දුක විනිවිද දැකිය යුතු ආකාර මේ නිබ්බේද පරියාය නිබ්බේධික පරියාය සූත්‍රය සඳහන් කරනවා. ඒ සඳහා එක ක්‍රමයක් නැත්තම් පිවිසුම තමයි ප්‍රවිෂ්ඨය තමයි දුක්ඛං භික්ඛවේ වේදිතබ්බක්. මන්නේ මේ දුක කියන එක දත යුතුයි කියලා. ඉතින් ප්‍රථම බුද්ධ දේශිත සූත්‍රයේ වශයෙන් තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සර්වචනාංශේ පස්වක මහණුන්ට ඉස්සෙල්ලාමතාට ආපුරාවට දුක්ඛ සත්‍ය විස්තර කරනකොට ඉදිරිපත් කරන පාඩේමයි මෙතන දුක දත යුතුයි කියන එක වශයෙන් සරුවචනanse අදහස් කරන්නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං. ශෝක පරිදේව දුක්ඛ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා දුක්ඛං. යං කිංචං නලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේකෙන් ඔය <clears throat> මුලින් පටන් ගන්න ಜಾති දුකත් සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියන දෙකත් හරි අමාරුයි තේරුම් ගන්න අනිත් ටික නම් බණ කියන දෙයක් නැහැ. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන ඒවා කියන දෙයක් නෑ. නමුත් උංගා කමාරුයි. ඒ නිසා වෙන්න ඇති මේක පිළිබඳව කතා කරන්න කැමති නැත්තේ මේ ಜಾති දුක කියන එක හඳුනා ගන්න. ඒ මොකද අපි <clears throat> හැම වෙලාවෙදීම යමක හටගන්න මංගල කාරණාවක් විදිහට තමයි දකින්නේ. අපි දන්නේ නැහැ හටගන්නේ දුකක් කියලා. හටගන්නා තාක් ලෝකේ හටගන්නේ දුක්. නමුත් අපි ඒ ඉස්සර ඉඳලම සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සර ඉඳලම තිබුණ මතිමතාන්තර වල බලනකොට හට ගැනීමේදී අපි සතුට ප්‍රකාශ කරනවා. උප්පත්තියේදී සතුට ප්‍රකාශ කරනවා. ලෙඩ වෙනකොට මැරෙනකොට දුක ප්‍රකාශ කරනවා. අපි හිතනවා ඒක සමාජ ධර්මයක් කියලා ශිෂ්ටාචාරයක් කියලා. ඒ නිසා අපි හටගන්මේදී උප්පතියේදී මේ ಜಾතිය හට ඇත්තම ಜಾති කියලා කියන්නේ ප්‍රසූතේ නෙවෙයි පිළිසින ගැනීමමයි. ඉතින් ඒක ලෝකෙට හෙළි දක්වන වෙලාව සත්‍ය ආලෝකයට බිහි වෙන වෙලාව හැම කෙනාම මංගල කාරණාවක් වශයෙන් සලකනවා. එතනදී ඒත ඒකේ තියෙන දුකක් දැනගන්න උගාවක් අමාරුයි. අනික කැමතිත් නැහැ. කොටිම්ම කියනවා නම් ඒ සිද්ධාර්ථ යුවරජතුමාට අවුරුදු 29 දී මගුල් උයනේදී ඒ විවේකීව ඉන්න වෙලාවක දූතෙක් ඇවිල්ලා කියනකොට යසෝදරාවට පුතෙක් උපන්නයි කියලා ඒක පාරට කියුනේ රාහු ජාතම් බන්දරන් ජාතම් මගේ වැඩේට රාහු උපන්නා නරක වෙලාව. ග්‍රහය හොඳ නැහැ. බැඳුමක් උපදුණයි කියලා. ඉතින් මේක දැන් කාලේ කියනවා මම අවාසනාවන්ත කාලකන්ණි කියමනා. එහෙම නැත්නම් <clears throat> මේ බුදු කෙනෙක් වගේ කෙනෙක්ගෙන් කියවේද කියලා හිතනවා. මට මතකයි එනිල්ලඹ ඉන්න කාලේ මේ වරින් වර මේ මේ මේ ස්ථානේ වගේ යම් යම් කඳවුරු පවත්වන ඒ කඳවුරු පවත්වනකොට වැඩ කරන මහත්කීට හරීම පුදුමාකාර විදිහට මේ සමාජ කටයුතු උදව් කරනවා භාවනා කරන්නේ. ඒ උනාට යෙදී කටයුතු කරන ඉතින් ධර්ම සාකච්ඡාවක යා කියනවා මට මුළු බුද්ධ චරිතෙම තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරගේ ගැඹුරු ධර්ම තේරුම්යි නමුත් මේ බබා උපන් දවසේ gedirin පැනලා ගිය එක නම් තේරුම් ගන්න බෑ. ඒක මට තාමත් බෑයි කියනවා සාධාරණීකරණය කරා. ඉතින් ඒ නිසා මේ උප්පත්තිය රාහු ජාතං කියනකොට, බන්ධනං ජාතං කියනකොට ඒක පිළිබඳව මේ වගේ වෙලාවක අපි සිහිපත් කරනව ඇර අනික කිසිම වෙලාවක අපි පිළිගන්නේ. ඒ අන්‍ය ආගම් වල බලන්න ඒ ශාස්ත්‍රුණ වංශයලා උපදින දවස කිව්වහම විශාල උත්සව පවත්වනවා. ඒ අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් පොඩි එකේ ප්‍රතිච් දවසක නැත්තම් අපි උපන්දිනේ සලකලා උත්සව පවත්වනවා වගේ ඒ ශාස්ත්‍රුණ වංශයලා උපන්දිනේට විශාල උත්සව පවත්වනවා. එදාට ඒ අත්තු කවදා දුකක් ගැන කතා කරන්නේ නැහැ. ඒක ලොකුම ලොකු මංගල කාරණාවක් කියලා. මු සරුවචනාංශේ පොඩි ඉංගියක් දෙන්නේ උන්වහන්සේ උප්පත්ති දවසේමයි පිරුණම් පෑවේ. ඒ නිසාට පාටි දාන්න විදියක් නැහැ. පාටියක් දැම්මොත් බුදුහාම ඉපතිච්ච දවසේ කියලා පිරුණම් පෑම් පිළිබඳ සතුටුනා කියලා අහුවෙනවා. බුදු උනේත් එදාමයි. ඒ නිසා තෙමගුලම තියෙන නිසා අපට වෙසක් දවසේ මූණ පුප්පල හිනස්සලා තියා ඉන්නවද දික් කරලා අට කරගෙන ඉන්නවද කියන එක විවෘත මාතුකාවක්. ඒකෙන් පබා උන්වහන්සේ පෙන්වන්න හදන්නේ මේ උප්පත්තියයි මරණයේ තියෙන සම්පත් සමානකම. නමුත් අපි මේ උප්පත්තිය හැම වෙලාවෙම සැපයක් වශයෙන් සලකන එක සිද්ධාර්ථ තාපස කාලේ එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා කාලේ සිද්ධ වෙච්ච ඉච්ඡා වෙන්න ඇති උන්වහන්සේ බුදු වුණාට පස්සේ කරපු පළවෙනිම උදානෙදී අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ಜಾති සංසාරේ මම උපදින සංසාරේ ඉපදීම හොඳයි කියන සංසාරේ අනේක જાති කිලෝරක් නැති જાතියක් මම ඉපදුනාට පස්සේ දුක නැති කරන්න හේව්වා ඉපදලා ඉවර වෙලා ඉපදීමෙන් පස්සේ ඇති වෙන දුක් ටික නැති කරන්න මං හේව්වා අනේක જાති සංසාරා සන්දහවිසක් අනිබ්බිසක් මම එලවාගෙන ගියා අඹාගෙන ගියා ලූ බැඳ ගියා නමුත් මට හම්බුනේ අනේක ජාති සංසාරා සන්දා විසං අනිපිසං ගහකාරංග වේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා මේ දුක නැවත නැවත ඇති කරන්නා වූ ගෘහකාරකය. නිර්මාණ ශිල්පියාම මෙව්ව හම්බුනේ නැහැ. බුදු වුණාට පස්සේ දැනගත්තේ බුදු වුණාට පස්සේ දැනගත්ත ප්‍රධාන දේ තමයි මේ සියලු දුකට මුල ජාති දුක කියලා. ජාති ඇති වුණාට පස්සේ බුදු කෙනෙකුටවත් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් ගැලවීමක් නැහැ. එහෙමනම් මේ අවුරුදු 2600කට පස්සේ මේ බණ භාවනා කරන අපට දුක් පැමිණෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ ඒක මේ ජාති දුක දුකේ මුල්ම ආරම්භය ජාතිය බව තේරුම් ගත්ත දවසේ තමයි බුදු වුනේ. එතකම්ම ජාතිය හොඳයි ජරා ව්‍යාධි මරණ හොඳ නෑ කියලා මේ කාසි එක පැත්තක් හොඳයි අනිත් පැත්ත නරකයි කියනවා ඒ ගමන ගියේ. නිසා බුදු වුණාට පස්සේ සන්තෝෂයට ප්‍රකාශ කරපු පළවෙනිම උදාන ගාතාව තමයි ගහකාරන් දිට්ඨෝසි පුනගේහන් නකාසි. බුදුජානසී කිරුවේ මේ ජීවත් වෙච්ච බුදු වෙලා ජීවත් කරපු කාලේ තමන්න දුකක් ආවේ නැහැ කියන එක නෙවෙයි. කවුඟක් කැමති කවුඟක් කට්ටිය එහෙම කියනකට කැමති හිතන්නත් කැමති. ඒක නෙවෙයි උනන් ප්‍රකාශ කරේ මීට පස්සේ දුක් දුක් දෙන જાතිය මම නැති කරා. ආය උප්පත්තියක් නැහැ කියන්නේ. ඉතින් මේක හරියට තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තොත් මම හිතන්නේ අමුක දෙනෙක් බෞද්ධයෝ ඒක <clears throat> භාවනාවට ආධාරකයක් කරගනි කියලාවත් හිතන්න මම. මොකද ඔක්කොටම වුණලා තියෙන ඉපදිලා සැපෙන් ඉන්න. එතනම ලත්තනම අවිද්‍යාව තියෙනවා. ඉපදුනාට පස්සේ ජරා ව්‍යාධි දුක මරණ දුක නැති කරන්න හදනවා කියන එක කොහොමද කට් කරන්නේ? ඒ නිසා අපට කළ යුත්තේ කළ හැක්කේ ආය උප්පත්තියක් නැති කරන එකයි. ඉතින් ආය උප්පත්තියක් නැති කරනවා කියලා කියන්නේ මේ ආත්මේ මැරිලා ඊගාවට උප්පත්තියක් නැති කිරීම සම්මුති වශයෙන් බලනකොට එකක් තමයි. නමුත් අපි දවසක් ඇතුළත කී දෙයක් පටන් ගැනීම කරනවා. ආශ්වාසය පටන් ගන්නවා ඉවර කරන්න බෑ ප්‍රශ්වාසයෙන් හමාර වෙනවා. ප්‍රශ්වාසය පටන් ගන්නවා ඊට ඉවර කරන්න බෑ ආශ්වාසයෙන් පටන් ගන්නවා. උදේට කනවා බඩ පුරවා ගත්තා කියලා කිව්වට දවල් වෙනකොට බඩ කිනවා ආය කනවා. දවල් වෙලා බඩ පුරවා ගත්තා ඇති කියලා කිව්වට ආය හැන්ද වෙනකොට ආය බඩ කිනවා ආයත් කනවා. අද ඇති වෙන්න නිදාගත්තා කියලා උදේ සන්තෝෂයෙන් නැගිටට මොකද ආය හැන්ද වෙනකොට ආය නිදිමත වෙනවා. ඒ නිසා මුළු ජීවිතේම චක්‍රණම් ගත කරන්නේ අපි හැම චිත්තක්ෂණයකම අලුත් යමක් පටන් ගන්නවා. ඒ හැම වෙලාවෙදිම නැකත් බලනවා සුබ නිමිති බලනවා අලුතෙන් හොඳින් කරන්න. නමුත් අන්තිමට ලැබෙන්නේ මොකද්ද? උපදිනතා කොබදින දුක්ම තමයි. ඒක නිසා යමක උප්පත්තිය දුක නැති කරන්න නම් උප්පත්තිය නැති කිරීම කල යුතුයි කියන එක හිතට වද්දා ගන්නවා කියන එක අමාරු නිසායි පටන් ගන්නකොට මම කිව්වේ මේ දුක අවබෝධ කරගන්න අමාරුයි. මොකද අපි හැම කෙනාගේම න්‍යාය පත්‍රයේ තියෙන්නේ ඉපදුනට පස්සේ සැප විඳින උපදින සාක උපදින දුක කියන එක තේරුම් ගැනීම අපි හිතන්නේ නාස්තිකවාදී, නැස්චාර්තවාදී, එහෙම නැත්නම් පසුගාමි වැඩක් කියලා. ඒ නිසා මෑතකදීත් මට මතකයි ඔය දැනට ලෝකේ ඉන්න ආගමික නායකයෙක් සරුවචනන්සේ දොස් කියලා තිබ්බා. මේ ඇති වෙච්ච මේ ලස්සන ජීවිතයේ සැපසේ ජීවත් වෙන්න නෙමෙයි කතා කරන්නේ මේ ජීවිතයේ ඇතිවීමත් දුකක් ඊට පස්සේ ජරා ව්‍යාධි මරණ කියලා ඒකත් දැම්මට පස්සේ සම්පූර්ණ නාස්තික ධර්මයක් දේශනා කරනවා කියලා. මේ ਸਰුවචනසේ වැඩ ඉන්න කාලෙමත් ඔය වේරංජ බ්‍රාහ්මණයා මේ වගේ කට්ටිය කෙලින්ම ਸਰුවචනසේ දොස් කිව්වා මේ ආගම තියෙන්නේ මනුස්සයර සැප දෙන්නයි. මේ බුදුහාමුදුරුවෝ කියනවා උප්පත්තියත් නරකයි. ජරා ව්‍යාධි මරණ ගන්න අහන්න දෙයක් නැහැ. ඉතින් වේරංජ බ්‍රාහ්මණය හම්බ වෙච්ච වෙලාවේ ਸਰුවචනසේ ඒ බොහොම ලස්සනට ඒකට උත්තර දුන්නා. උපදින තාක් දුකයි උපදින්නේ කියලා දන්නවනම් කවදාකවත් ඉපදුනාට පස්සේ සැප හොයනවයි කියන එක. ඒ වගේ මොඩකම් වලට යන එකක් නෑ. එයා උත්සාහ කරාවේ ඊට පස්සේ නොයිපදි වෙයි ඉන්න. අන්න ඒකනම් ඥානවන්තයි. නමුත් අද භාවනා කරන අයගෙන් එහෙම නැත්නම් බෞද්ධයන් ඇහුවොත් මේ අපි උත්සාහ කරන්නේ ඊගාව જાතිය නැති කරන්නද කියලා මට සැකයි කවුරු හරි අත උසයිද කියලා. ඔක්කොටම වෙලා තියෙන ඊගාව જાතියෙත් හොඳ තැනක ඉපදිලා වඩා සැපසහිතව ජීවත් වෙන්න කියලා. ඒ නිසා ජාති දුක කියන එක අවබෝධ කිරීමට ඉතාමත්ම දුෂ්කර දෙයක්. නමුත් මේක පටන් ගන්නෙම ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියලා ජාති දුකයි. ඉතින් මේක මේ මේ නිබ්බේධික සූත්‍රයේමත් පේනවා මේ විදිහට යමක හටන් ගන්ම හටගන්ම සම්භවය නිධානය සැපයි කියන අදහස තියෙන තාක්කල් අපි අන්ධකාරය අත වගේ මල්ලට දාගන්නෙම ආ කියන කුණු කන්දල් තමයි. අලුත් හට ගැනීම තමයි. අලුත් නව නිර්මාණ තමයි. තව සොයා ගැනීම තමයි. හොයා ගන්න හොයා ගන්න සේරම සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියන විදිහට මේවා සංස්කාර බව දන්නවනම් ඒ යෝගාවචරයට බුදුහාමුදුරුවෝ පුංචි පහන් එලියක් සහන් එලියක් පෙන්නනවා. ඔය ආසාවෙන් උප්පත්තිය බලන්න හදාගත්ත හිත පුළුවන් නම් මං කිව්වට දෙක නිරුද්ධ වීම බලන්න පුරුදු කරන්න කියලා. හට ගන්න හට ගන්නා දේ Nirodhaය නිරුද්ධ වීම පැත්තට හිත ඉදිච්ච දවසට ඒක කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා. ඒක නිසා මුළු යෝග ජීවිතේම අපි පටන් අරගන්නේ ආරම්භයේ පටන් ගන්න තැනින් තමයි. ආරම්භයේ සුභයි සුඛයි කියන තැනින් තමයි. ආරම්භයේ නිශ්චිරයි සුභයි සුඛයි ආත්මයක් තමයි පටන් ගත්තේ කියන තැනින් තමයි. කවදා හරි යෝග ජීවිතයේ හැමාරේ සිද්ධ වෙන්නේ යෝගක්ෂේමයේ සිද්ධ වෙන්නේ ඒ හට ගන්න සෑම දෙයකම Nirodhe දකින්න පුළුවන් නම් ඉතින් ජීවිතේ සැපයි කියන කෙනෙකුට නම් Nirodhe දැකීම කියලා කියන්නේ සැපක නිමාව දැකීම. නමුත් සරුවචනංජය සුද්ධ වශයෙන් කියනවා ලෝකේ පිටලා තියෙන දුකක ඒක නිසා යමක නිමාව නිරුද්ධ වීම ගෙවා දැමීම දකින්න තරමට හිත ඉන්දිය ධර්මයේ සාර්ථක වුණාට පස්සේ අපිට Nirodhe දකින්න දකින්න දකින්න පේන්නේ දුකේ Nirodhe තමයි. දුක් දෙන, වෙහෙස කර දෙන, දවන, තවන දේවල් වල නිමාව තමයි. නමුත් සාමාන්‍ය සැප දුකේ, ජාතියේ සැප හොයන්න පුරුදු කරපු අධ්‍යාපනයක් අපට තියෙන්නේ. ජාතිය සැප හොයන්න උගන්වපු දෙමව්පියෝගයක් අපට ඉන්නේ. ජාතිය සැප හොයන්න උගන්වන ගුරුවරු අපට ඉන්නේ. ජාතිය සැප හොයන රාජ්‍ය නායකයෝ අපට ඉන්නේ. ඒ නිසා අපි අසා අහිංසකව මේ ජාතියක සැප හොයන්න පුරුදු වෙච්ච මනසක ඉන්නේ. ඒ නිසා අපට කවුරු හරි කිව්වොත් මේක අනිත් පැත්ත හරවලා උප්පත්තිය නෙවෙයි මංගල වශයෙන් බලන්න තියෙන මේකේ ගෙවා දැමීමයි කියලා ඉතින් ඒක ගැඹුරුයි. ඒක මොකද අපි අකමැති නිසා මේ සත්‍ය දකින්න අකමැති නිසා වෙන මොනම ගැඹුරක්වත් නැහැ. මොකද උපදින හැමදේම නැති වෙනවා කියන එක බුදුහාමුදුරුවෝත් අපේවත් ධර්මතාවක් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. නමුත් අපේ එල්ලේ වෙලා තියෙන්නේ හට ගන්නකොට හට ගන්න හැටි නැත්නම් ජාතිය දැකීමේ මංගලකම. ඒ නිසා මේකෙදී අහනවා බුදුහාමුදුරුවෝ දුක කියන එක මෙහෙමයි. ඊට පස්සේ දුකේ නිදානය තෘෂ්ණාව මොකද්ද? මේ හට ගැනීම දකින්න නැති ආසාවටම තෘෂ්ණාව කියයි. යන්තම් පැලයක් පොළවේ හිටවපුවාම ඒකේ වතුර ලැබිලා ඒක ප්‍රරෝහයක් උඩට ඇවිල්ලා දෙපැත්ත දෙපෙත්ත මැදින් පැලේ නැගිටලා එනකොට අපිට වෙන්නේ බොහෝ මංගල කාරණාවක් බොහොම හොඳයි. ඒ වගේ මුදි පාන්දරම නැගිටලා අරුණ කලින් නැගිටලා ඉර නැග්ගෙන එනවා දකින්නකොට ආ බොහොම හොඳයි. මලක් පිපෙන්නේ ඉස්සලා පොට්ටුව දකින්නකොට දැන් දැන් පිපෙයි දැන් පිපෙයි කියලා ඉන්නවා බොහොම ලස්සනයි. ඉතින් අපි సౌందර්ය වශයෙන් මංගල කාරණා වශයෙන් උදේ පාන්දර දැක්කොත් හොඳයි කියලා අපි ඒක තියනවා. නමුත් අපට බුදුරජාණන්සේ මේකෙදි මතක් කරනවා මේ විදිහට නිදානේ දැනගන්න දැනගත්තට මොකද ඒකේ වේපස්සතාවේ විවිධාකාරයෙන් අපි මේ දුකේ එකම එල් එක ගෙනියන්න දෙන්නේ අපි හසුරුවමින් අපි මන්මත් කරනවා ඊට පස්සේ දුකේ නිරෝධය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. දුකේ නිරෝධය කියලා කියන්නේ ජාතිය නෙවෙයි ඕනම උපදින දෙයක් නැති වෙනවා නම් අන්නේ නැතිවීම විශේෂයෙහි මෙතෙක් කල්ලා ප්‍රතිපනේ ද්වේෂය. අභාග්‍ය අභාවය ක්ෂය වය නිරෝධය දැකීම අපිට පේන තියෙන්නේ ද්වේෂය ලවණ දෙයක්. ආ මේකට ඇති වෙනකොට වගේම සමහිතකින්වත් බලන්න නිරෝධය පැත්ත බලන්න පටන් අරගත්තොත් ඉපදින දේ චිත්තක්ෂණයකින් නැති වෙනවා වගේ ඒ අවබෝධ ධර්මය අවබෝධ කරලා චිත්තක්ෂණේ නිවන් දකිනවා. නිරෝධයයි බැලිය යුත්තේ නිරෝධයේ මෙතෙක් කල නොතිබුණා නෙවෙයි ඒක බලන් ආසනතිකම තිබුණේ මොකද ඒකට ද්වේෂ කරපු නිසා කවදා හෝ ಜಾතිය හටගන්ම දැකීම පිනක් දැකීම මංගලයි කියාගෙන හිටපු හිතට වද්දලා දෙන්න පුළුවන් නම් හට ගන්නා තාකට ගන්න දුක්. ඒක නිසා දුකේ නිරෝධය ඒ හට ගන්න චිත්තක්ෂණයෙම සිද්ධ වෙනවා. අන්න ඒ පැත්ත බලන්න අපේ සම්‍යක් දෘෂ්ටිය දර්ශනය හඳුනොත් එතනම නිවනක් වෙනවා. ඒක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් අපිට මේ අගයන් ආඩම්බරයන් වල එහෙම නැත්නම් වටිනාකම් වල ප්‍රධාන වෙනසක් සිදු වෙන්න ඕනේ මේ නිදානියේ ඉඳලා Nirodhe දක්වා යන ගමනේදී. ඒක නිසා නිදානයේ වශයෙන් තියෙන <clears throat> මේ තෘෂ්ණාව හටගැන්ම දිහාවටයි තියෙන්නේ වැයවීම පැත්තට අපි ළඟ තියෙන द्वේෂයයි මේක තමයි පුත්‍ත්ජනයේ ස්වභාවය. නමුත් ඒක කඩන්න වෙන්නේ නැති සරුවචනාංශේ හට ගන්න තාක් හට ගන්න දුක් කියන එක මතක් කරලා තියෙන නිසා අපි ලෑස්ති වෙනවා නම් හට ගන්නා තාක් හටගන්නේ දුක් කියලා අඩු ගානේ පරේෂණ මට්ටමින් හෝ උපකල්පනයක් මට්ටමින් හෝ ආනාපාන පටන් අර ගන්නකොටම අපිට ගොරෝසුවට ආස්වාස් ප්‍රස්වාස තේරෙනවා. අර පටන් ගැනීමට තියෙන සාදරකම කියලා අපේ හිතේ தත්වගත වෙච්ච தත්වයක් තියෙනවානේ. පටන් ගන්නකොට හොඳයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ අවධානයම සඳහන් කළා කියනවා සතෝ ආස්ස සති සතෝ පස්ස සති. සීයෙන් යුක්තව ආස්වාස කරන්න, සීයෙන් යුක්තව ප්‍රස්වාස කරන්න. ඊට පස්සේ ඒකේ දීර්ඝව ගොරෝසුවට ආස්වාද ප්‍රසවාස දකින්න වෙලාවේදී ආ ඒක හොඳට දැක බලා ගන්න. ඒකට හිත පුරුදු කරන දෙයක් නෑ පටන් ගන්නකොටම ආරම්භක දේ මංගල කාරණාවක් විසින් දකින්න නිසා ආස්වාද ප්‍රසවාසයේ ඒ දිග බව දකින්න. එතකොට ඔක බලාන ඉන්නකොට ඉන්නකොට ඔක කෙටි වේගන යනවා. පොඩ පොඩ පොඩ පොඩ කෙටි වේගන යනවා භාවනා හරිනම්. යෝගාවචරය නියම උපදේශ සහිතන. එතකොට මේ කෙටි වෙන බව දකිනකොටම අර ලස්සන්ට දිගට ගොරෝසුට පෙනිච්ච ආස්වාද ප්‍රසාරේ කෙටි වේගන යන දකින්නකොටම මේක මේ ගෙවියෑමක් ක්ෂය වීමක් වැය වීමක් Nirodhayක දෝංකාරය අපට එන නිසා සැකයක් පහළ වෙනවා මේ භාවනාව හරි පැත්තට දයන්නේ නරක පැත්තට දයන්නේ කියලා. මන්ට මේ භාවනාව ඉදිරියටද යන්නේ පස්සටද යන්නේ මොකද හොඳට බලාගෙන ඉන්නකොට ඒ ආස්වාද ප්‍රසවාසයේ තුනී වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පස්සම්බයං කාය සබ්බ කාය පරිසංවේදී. දැන් ආස්වාද ප්‍රසවාස මූණට මූණ දැම්මට පස්සේ ඒක මුල මැද අග සියල්ලම සමසිතින් බලන්න කියලා. හරිම අමාරුයි. මොකද අපිට ආරම්භය මංගල හිතින් බලන එකත් හමාරේ ඡය වීම වැය වීම නිරෝධය අවමංගල්‍යයක් තේ දකින්න නිසා හරීම අමාරු සබ්බකාය පරිසංවේදී කරන්න. සබ්බකාය පරිසංවේදීනට හුස්ම රැල්ල එන්නකොටම නැත්තම් ගොරෝසු වෙනකොට පේනවා ගිවි යන පැත්ත දකින්නේ. දකින්න ඕනකමක් නැහැ අපිට. පුරුදු කරලම නැහැ. ඒක නිසා විපස්සනා ඥාන පෙළගස්සනකොට මේකෙන් ආදර්ශයක් අරගෙන ආචාර්යන් වහන්සේලා සඳහන් කරනවා යම් වෙලාවක යෝගාවචරයට නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් මේ තියෙන්නේ ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුවයි මේ තියෙන්නේ ආස්වාසේ ආස්වාස වශයෙන් දැනගන්න හිත. ඊගාට මේ තියෙන්නේ ප්‍රස්වාසයේ වශයෙන් පේන වායෝ පොට්ටබ්බ ධාතුවයි නැත්නම් හැපීමයි. මේ තියෙන්නේ ඒක ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසයයි කියලා වෙන්කොට දැනගන්න හිතයි කියලා. මේ දෙකේ තියෙන වෙනස්කම් නාම රූප වශයෙන් වැටහෙනවා කියලා අපි උපකල්පනය කරමු. යෝගාචර දන්නවා ආස්වාස වාතය ආස්වාස වාසිය දැනගන්න ඥානෙ. ප්‍රස්වාස වාතේ ප්‍රස්වාස වාතේ කියලා කියන හැපීම ප්‍රස්වාස වාතේ හැප ගන්න යන ඥානයි. මේකට නාම රූප කියනවා කියලා. මෙන්න මේ නාම රූප දකින්න වෙලාවේදී අපි දකින්නේ ආස්වාසේ පිටකොන්ද පමණයි ප්‍රස්වාසයේ පිටකොන්ද පමණයි. හටගන්ම පේන්නේ නැත්නම් අපිට අවසානේ පේන්නේ නැහැ. මොකද හොඳටම ගොරෝසු වෙච්ච ආස්වාසයක් අපට පේන්නේ. ගුරුසුණට පස්සේ විතරයි පේන්නේ සමහරවිට ඒ පේන්නේ නැහැ ඒක නිසා ඔය උදරේ පිම්බීමක් කිලින් භාවනා වගේ ඒවා උපකල්පනව විකල්ප වශයෙන් පෙන්නනවා ඒ තරමටවත් ආශාසෙ වැටෙන්නේ. මේ විදිහට ඒත් කමන්නේ මැදhari අහුවෙලා ආශාස ප්‍රසාද දෙකේ වෙනස දැක්කන්ට ඕනෑ කියලා. ඒ යෝගාවචරය මේ යන පාර හරි හොඳයි. හොඳට ආශාස ප්‍රසාසයට මූණට මූණ දාලා කරගෙන යනකොට මේ ආස්වාසය හටගන්නේ මේ ගොරෝසු වෙන්නේ කොහේ තිබිලාද? ඒ නිසා ඒක හටගන්න අමුල කොහොමද මේ නොතිබිච්ච තැන ඉඳලා ආස්වාස වාතයක් නාස්පුඩු පුරවාගෙන යන පිරිමැදීමක් හටගත්තේ කොහොමද මේ ප්‍රස්වාසයක් හටගත්තේ කියලා බලාන යනකොට යෝගාවචරය මේ පිටකොන්ද දැක දැක හිටපු ආස්වාසයේ මැද ප්‍රස්වාසයේ දැකන හිටපේකන ලේසියට නැත්නම් ප්‍රථම සාට ආස්වාසයේ හටගන්ම දැකීම සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. මොකද හටගන්ම දැකීම මංගල නිසා. ඒ ප්‍රයෝගේ මෙතෙන්දි පාවිච්චි කළා ආශ්වාසය එතකොට ගුරුසු ආශ්වාසය ආවේ ඊටාම සියුම්ම තිබිලා මෝරගෙන එනකොටයි අහුවෙන්නේ. එහෙම නැතුව මේ අහසෙන් ආවා නෙවෙයි. ප්‍රශ්වාසයත් ලාවට පටන් අරගත්ත එක දැක්කේ නෑ. දැන් හුඳට එබිලා බලනකොට, netතර තියලා බලනකොට ඔන්න මුල පේනවා. එතකොට මේ ආශ්වාසයේ මුලත් එක්ක ආශ්වාසය දකිනවා. ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ මුලත් එක්ක දකින්නට අපි කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. මුල දකින හේතුව දකින. මේ හේතුව දකිනකොට අපි යන්නේ මැද ඉඳලා මුලට. ඉතින් මෙතෙන්දී යෝගාචර ලොකු සතුටක් ඇති වෙනවා. මේ ඊර නගිනවා දකින්න හැටි සහ ඊර නැග්ගට පස්සේ දකින්න හැටි. අප්‍රසවාසයත් ඒ වගේ. මේක හොඳට පුරුදු කරන පුරුදු කරන මේ පච්චපරිකා ඥානෙ ඉන්නකොට සම්මසන ඥානෙ කියලා කියන්නේ මැද දැකලා මුලක් දැකලා ඉස්සල්ලාම තාවට ගොරෝසුවට ඒක ගෙවිලා යන හැටි දකිනවා. ප්‍රසවාස වාතයත් ගුරුසෝ දැකලා තිබුණා. ඊට පස්සේ ගුරු උපදේශ අනුව හෝ සාදරයෙන් භාවනා කිරීම අනුව ප්‍රසවාසය හට ගන්න හැටි දැකලා ඉස්සල්ලාම් වතාවට මේ ගුරුසු වෙච්ච එකේ ගෙවීමකුත් තියෙනවා කියලා. ආස්වාසි වේවා ප්‍රසවාසි වේවා මුල මැද අග වශයෙන් තුනම දකින්න අවස්ථාවට අපි කියනවා සම්මසන ඥාන කියලා. ඒකට කියනවා කලාප සම්මර්ෂණය කියලා. ඊටාම පුංචි කොටස් වලට කඩලා නෙවෙයි ආස්වාසයේ සමස්තයක් වශයෙන් ගන්න, ප්‍රස්වාසයේ සමස්තයක් වශයෙන් ගන්න, කලාපයක් වශයෙන් ගන්න. ඒ ගෙවි යෑම දකින්නකොට ඉස්සල්ලාමතාවට යෝගාවචරය ඒ විපස්සනාවට සුදුසුකම් ලැබෙනවා. ඉතින් මේක වෙන වචනකින් කියවනක් තමයි මේ සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ ආස්වාසයේ මුල, මැද, අග. ප්‍රස්වාසයේ මුල, මැද, අග. නමුත් මෙතනදී මම මේ දුක්ඛ සත්‍යයට සම්බන්ධ කරලා හුවා දක්වන්න හදන්නේ අර විශාල ජයග්‍රහණ දෙකකට පස්සේ සූදානම් වෙලා ගියොත් නිසූපදේශ ලැබලා ගියොත් පමණයි කෙනෙකුට හට ගන්න ආස්වාසයක් තියෙනවා නම් ඒකේ නිමාවක් තියෙනවා. හට ගන්න ප්‍රස්වාසයක් තියෙන එකේ නිමාවක් තියෙනවා. නැත්නම් ආස්වාසේ නිරෝධයක් තියෙනවා. ප්‍රස්වාසේ නිරෝධයක් තියෙනවා. නැත්නම් මුලැමැද අග කියන එක තියෙනවා. ප්‍රසවාසෙත් අගක් කියන එක තියෙනවා. මෙන්න මේක ඉස්සල්ලා වතාවට දකිනකොට යෝගාචර විපස්සනාට ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් Nirodhe දකින්න ලෑස්ති වෙනවා. ඉතින් මේ Nirodhe දකින්න ලෑස්ති වෙනකොටම සබ්බකාය පරිසංවේදී වෙන එක හොඳට භාවනා ප්‍රගමනයක් තියුණක් වශයෙන් දකින්න පටන් අරගත්තොත් ඒත් එක්කම ආස්වාස ප්‍රස්වාස වාතේ සහ බලන හිත දෙකම තැම්පත් වීම අනුව හුස්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සියුම් වෙන්න පටන් ගන්නවා. කිසිම බාධාවක් නැහැ. නිරා මේ අනාකූලව වැඩේ යන්න පටන් ගන්නවා. එතකොට මේකේ සංසිඳීමක් අත්‍යන්ත සංසිඳීමක් සිද්ධ වෙනවා. අල්ලගන්න බැරි තරමට සංසිඳෙනවා. ඒ සංසිඳෙනවා කියන්නේම නිරෝධේම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හට ගැනීම පේන්නේ නැහැ. මුල පේන්නේ, මැද පේන්නේ නැහැ. ගෙවෙනවා පමණයි පේන්නේ. දැන් මේ හුස්ම තිබ්බා දැන් නැති උනායි කියලා. ඉතින් මේක මහා විශාල විප්ලවයක් යෝග ජීවිතේ. දැන් භාවනා හරිද මේ ඇඟට හීන දාඩි දානවා සැලෙනවා ගැහෙනවා අතන මෙතන දණ්ඩ පටන් ගන්නවා එහෙම මේ කටු අනිනවා වගේ එහෙම නැත්නම් ඉදිකටු දුවනවා වගේ හිරියන්නා වගේ ඇඟ පාවෙන්නා වගේ සරුංගලේ නූල කඩලා ගියා වගේ නානා ප්‍රපැත්තට ඉස්සල්ලාමතාවට මේ ගෙවා දැමීම අසල් ප්‍රසවාස දෙකම පොදුවේ හෝ ආශ්වාසයේ ගෙවී දැමීම ප්‍රශ්වාසයේ ගෙවී දැමීම අපිට පේන්නේ කොහොමද? ආශ්වාස ප්‍රශ්වාස නැති වුණා වාගේ කියලා. ඇත්තටම කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාස නැති වුණා නම් මැරෙන්න ඕනේනේ. මැරෙන්නේ මැරුණා වාගේ බයක් ඇති වෙනවා. ඒ මොකද අර ඒ තරමටම හටගන්ම මංගලයි කියන හිටකෝ එකට බුදුහාමුදුරන්ගේ උපක්‍රම නිසා ඉස්සල්ලාම වතාවට ගෙවා දැමීම දකිනවා. කිසිම කෙනෙක් කවදාකවත් මේකට සාදර වෙන්නේ නැහැ. නැවත නැවතත් කමඨාන් සුද්ධ කරලා නැවත නැවතත් බණ කියලා මේකෙත් කියන විදිහට මේ දුකේ නිරුද්ධ වීම, ක්ෂය වීම, වැය වීම, එහෙම නැත්නම් යණ්ඩාරලා පස්සපැත්ත බලන එක. ආ මේක බලන්න පුරුදු කරනකොට තමයි මේ දුක යම්තා තීව්‍රව තිප්පා කටුක ආදි වශයෙන් තීව්‍රව කටුකව ඇති වුණත් ඒ සෑම දෙයකම ගෙවා දාන පැත්තක් තියෙනවා අපි මේ ලෝකේ දිහා හටගන්ම මංගලයි කියලා බලන නිසා දුකේ ගෙවි යෑම දකින්න අපිට විශාල අභ්‍යාස කරන්න වෙනවා. විශාල වශයෙන් ඈස්තිලා යන්න වෙනවා. නැත්තම් අපිට ඒක පේන්නේ ජීවිතයේ ගෙවි යෑමක් විදියට. සක්කාය දිට්ඨියේ ගෙවි යෑමක් විදියට අපි දකින්නේ. ඒක නිසා ගෙවි යෑම Nirodhaය දුර්ලභ වස්තුවක් නෙවෙයි. බොහෝම ප්‍රකට දෙයක්. නමුත් අපේ ආකල්පවල තියෙන ගැති භාවය නිසා වාල් භාවය නිසා අපි ඒක දැකීම අමංගලයක් විදිහට සලකනවා. දැකීම නීරස දෙයක් විදිහට සලකනවා. දැකීම බයලොන් සිටුවිටියක් සලකනවා. දැකීම නිදිමත කරනවා අපි. මෙන්න මේක දන්නවනම් මේක භාවනාවේදී මේක දන්නවනම් ඒ යෝගාවචරයට තේරෙන්න පටන් අරගනි හුස්ම පවා මේ විදිහට ගෙවන දාන තැනට යන්න දවස් 7ක් භාවනා කරන්න ඕනේ නැහැ. එක දවසින් දෙකෙන් හරියටම එල්ල වුණොත් තේරෙන්න පටන් ගන්නවා කලබල වෙන්නේ නැත්තම් මේක තමයි ස්වභාවය. ඒකට අභියෝගශීලී මනසක්, වීරවන්ත මනසක් හදන්න සෑහෙන දෘෂ්ටි වෙනසක් ඇති වෙනවා. දර්ශනීය වෙනසක් ඇති වෙනවා. ඒ නිසා හොඳ ශ්‍රද්ධාවකින් හොඳ සීලයක් ඇතුව ගුරුවරයෙක් ළඟ තියාන බුදු කෙනෙක් හරි කමන්නේ බුද්ධ ශ්‍රාවකෙක් හරි කමන්නේ භාවනා කරපු කෙනෙක් හරි හම්බෙලා කියන්න කියලා දුන්නොත් මේකේ Nirodhe දැකීමයි, ගෙවා දැමීම දැකීමයි මේකේ තියෙන ආඩම්බරේ. ඒ නිසා ඒක නිසා වෙනදා නොදැක්ක තරම් සාදර ඒක දිහා බලනින්න පුරුදු වුණොත් ඒ තණ්හාව කියන එක, ආසාව කියන එකේ අමුතු පැත්තක් පේන්න පටන් අර ගන්නවා අපිට මේක දකින්න බැරි වුණේ මේකට තියෙන ද්වේෂය නිසා. ඒ द्वේෂය අනුසේ වශයෙන් ක්‍රියාත්මක කරන නිසා අපි කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් කොච්චර සමත භාවනා කරත් කොච්චර විපස්සනා භාවනා කරත් ඒ අනුසය පවතින තාක්කල් නැවත නැවත දුක වාති මේක දැකීමටයි මම මෙතෙන් ආවේ මේකයි මේ මට කරන්න තියෙන ලොකුම භාවනා විපස්සනා නිසා මේ Nirodhe વિશે ද්වේෂ කරන්න එපා ඒක බලන්න ඕනේ කියන එක තමයි අපිට ඒ පුද්ගලයාගේ විය යුතු වෙනස වශයෙන් තේරුම් ගන්න වෙන්නේ ඒ නිසා යථාපි මූලයේ අනුපද්ද වේදල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති කියලා කියනවා. බුදුජානක කියන හොඳට වැඩිච්ච ගහක කඳ හරිය කොච්චර කපලා දැම්මත් මුල සජීවී නම් නැවත නැවතත් අලුත් ප්‍රරෝ ඇති කරනවා. ඒවං තණ්හා නුසයේ අනුහතේ නිබ්බති දුක්ඛ පුනප්පුණක්. තණ්හා අනුසය අයින් කරලා නැත්තම් අපිට පේනවා දැන් ආනාපානෙත් ගෙවිලා තියෙන්නේ. ඒ වගේ තමයි ඕක බලහිටියෝ කොයි එකත්වම ගෙවෙනවයි කියලා කොච්චර උත්සාහ කරත් මේ ගෙවී යෑම පැත්ත දිහා ඇති අනුසය ගෙවී යෑම දිහා බලනකොට ඇති වෙන නොදකින් නොපතන් කියන ගතිය නැත්තම් නුරුස්නා ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය දැක දැන ගන්නාතෙක් නැවත නැවතත් දුක හට ගන්න. ඒ නිසා භාවනා කරලා විතරක්ම මේක ගෙවන්න බෑ. භාවනා කරනකොට සෑහෙන ඒක පිළිබඳව ලෑස්ති වෙලා යන ගතියක් සූතමේ ඥානයක් එහෙම නැත්නම් චින්තාමේ ඥානයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි හැමදාම ආනාපාන ගෙවෙනකන් තුනි වෙනකන් භාවනා ඊගාට ආයි ඊගාට මම මොකද කරන්නේ කියලා. ඒ තරම්ම මේ මේ Nirodhe දැකීම එහෙම නැත්නම් ඒ ගෙවා දැමීමේ දැකීම ප්‍රශ්න නොකර ඉන්න තාම දන්නේ. ඒක සාදර වෙන්න තාම දන්නේ නැහැ. ඒ මොකද මේ ඒ පාළු ගතිය කෙරේ නුරුස්නා ගතියක් හිතේ තියෙනවා. මේ නිසා මේ පරිේශන තෘෂ්ණාවක් ඇති කරගන්න. එක්ක සැකපොදවනවා, එක්ක අයියෙන් හුස්ම ගන්නවා. මුන්නවා හරි කරලා අර නිසිනින්දේ වෙන වැඩේට බාධා කරනවා. ඒක නිසා අපි දුකට පුදුම ආසාවක් තියෙනවා. ඊටාම දවසකින් දෙකකින් භාවනා කළා දුක ගෙවණ ඇති නැත්තම් දුක නැත්තම් අඩුවන්නේ ආනාපාන කියන එක හරි කමන්නේ නිරෝධේ පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් කවදාක කවුරුවක්වත් ඒක ලොකු ළඟාවීමක් නැත්තම් මේ දුකේ ගෙවා දැමීමක් මේක සිද්ධුනේ කියන වෙනුවට කෝ තාම නැහැ නේ ඉතින් එහෙම වුණාට මට දිබ්බ චක්කු පහළ වෙලා නැහැ මට සෝවාන් වෙලා නැහැ මට ආසෙන් යන්න බෑ මට අනුන්ගේ හිත් කියවන්න බෑ මොනවද ඕල්ලනවා ඉල්ලන්න ඉල්ලන්න වෙන්නේ මොකද්ද අර පෑදි දිහට ආයෙ බොරදී එකතු වෙන එක තමයි අර අනාකූල ප්‍රවාහය ආකූල කරන එක තමයි. ඉතින් ඒක නිසා එතන ඒ ඒ තියෙන સંદર્ભයේදී පෙන්වන්න පුළුවන් අපේ හිත කොච්චර දුකට කැමතිද කියලා. අපිට මොනවා හරි ඕනේ. හොඳට දැක දැක දැන දැන Taman දන්නා මේක මනෝ විකාරයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ වෙන මද්ද්‍රව්‍යයක් බීලා නෙවෙයි. මේක ප්‍රകൃතිය. නමුත් කවදා පිළිගන්නේ. ඒ තරමටම අපේ හිත දුකට කැමතියි. ඒ නිසා ඔය ඉස්තිමාර් කටුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා දුක පිළිබඳව ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා කියන්නේ. දුක හටගන්නේ જાතියෙන් බව අපි පිළිගන්න කැමති නෑ. පිළිගන්නේ නැතිකම අපි හිතන ලොකු නම්බුකාරකමක් කියලා. ඒ වගේම නිරෝධයක් දකින්නකොට ඇති වෙන ස්වභාවයෙන් පහළ වෙන ද්වේෂානුසය, පටිඝානුසය අපි කියනවා අපි දන්නේ නැහැ කියලා. කවුරු කොන જાතින් කියලා දුන්නත් ඒකේ තේ වෙලා එක පහළ වෙනවා. පහළ වෙනකොට ඒක තියා බලන්න දන්නේ නැති නිසා අපි මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව, දුක පිළිබඳ ඇති නොදැනීම ඒක තමයි අපිට ප්‍රේම කරන්න තියෙන්නේ. අපි තණ්හා කරන්නේ ඒකට තමයි. කවදා හෝ දුක පිළිබඳව ඇති හැටිය අවිද්‍යාවේ විද්‍යාව දැක්කා නම් දැකලා ඒකට ඒ හැටියෙන් දැක්කනම් කවදාකවත් අලුතෙන් දුකක් ප්‍රාර්ථනා කරන එකක් නෑ. අලුතෙන් ජාතියක්, අලුතෙන් ව්‍යාධියක්, මරණයක් කොහොමද ජාතියක් ප්‍රාර්ථනා කරන එකක් නෑ. එහෙම නැත්නම් මේ නැති වෙච්ච හුස්ම ආයෙ එන්න ඕන කියලා හිතන එකක් නෑ. මේ තිවිච්ච දුකක් නැති උනේ තිවිච්ච දෙයක් නිරුද්ධ වෙලා ගියේ. ඒක නිසා දැන් ඉන්නේ හැප්පීමක් නැති, ගැටුමක් නැති, තැවීමක් නැති, පිළීමක් නැති තැනක කියලා කවදාකවත් මතක් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්දී විප්ලවීය. දැන් රැඩිකල් වාදී කල්පනාවක් ඒ මනසට පහළ වෙන්න ඕනේ ගුරු උපදේශුත් ලැබලා ඉදිරියට යන්න. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා කියන කතාව බොහෝම ලොකු ගැඹුරක් තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට තමයි අපි ප්‍රේම කරන්නේ. සැප පිළිබඳ ඇති ආශාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා. අපි ඒ වෙනුවට ඊට වැඩිය සැපක් ඇති දෙයක් තියෙයි කියලා ඒකට අපි ළඟ ආශාවක් තියෙනවා. ඒක තමයි මේ අවිද්‍යාව වශයෙන් මුළු ලෝකෙම පරිේශන තෘෂ්ණාව කියලා කියන්නේ. අපි හිතනවා මේ ඉන්න ඉන්න තැනට වැඩිය සැප ලැබිය හැකි පරිේශනවලින් කියලා. නිසා පසුගිය අවුරුදු 200 300 කාලෙදී මේ විද්‍යාත්මක පරිශන වලින් හොයාගත්ත සෑම දෙයක්ම ඒ සෑම විද්‍යාත්මකව මානවයාගේ සුභසිද්ධිය සඳහා හරියයි සැප පිණිස පිටයි කියලා. ඇත්තටම මේ වගේ බණක් දැන් අවුරුදු 20 කට ඉස්සලා කිව්වනම් ඒ මුළු ලෝකෙම හිටිය අන්නේ සන්දර්භයේ විද්‍යාව නිසා මිනිස්සුන්ට පුදුමාකාර බොත්තමත් අධකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් තැනකට අවිලා ඉන්නේ. නමුත් දැන් මේ මේ අවුරුදු 5ක 6ක පේන්න පටන් ගන්නවා. මේ දියුණුව නිසා උනේ මොකද්ද? පෘථිවිය රත් වෙන්න පටන් අරගත්තා. පොළොවේ තියෙන කණිජ ලවණ පුළුවන් තරම් උඩට යන විශාල වශයෙන් පරිභෝග කරලා මතු පිට කෙලසගත්තා. විශාල සත්ව සංඛ්‍යාවක් සදාකාලිකව ලෝකෙන් තුරන් වෙන්න පටන් ගත්තා. නැති ව්‍යසන කලබල කාලගුණික වෙනස්කම් එන්න පටන් අරගත්තා. මොකද මේ වෙන්නේ කියලා කාටවත් කිසිම විද්‍යාවකින් කියන්න බෑ. නමුත් විද්‍යාශේෂ්ත්‍රයේ ඉහළම ඉන්න කට්ටිය දන්නවා මේ ඕනකට වැඩිය මිරිකල කන්න ගිහිල්ලා තමයි මේ අධි කරගත්තේ කියලා. ඒක කරන්න පුළුවන් උනේ විද්‍යාව කියන මේ ඕනියම හින්දා තමයි. නිසා විද්‍යාවෙත් අන්තිමට කරලා තියෙන තිබුණට වැඩිය දුකක් ඉදිරිපත් කළා කියන එක තමයි. ඒ මොකද විද්‍යාව පටන් ගත්තේ මේ තියෙන දේ මේට වැඩිය සැප හොයන්න පුළුවන් කියන මිත්‍යා සංකල්පය සහ පරිේශන තෘෂ්ණාව නිසා. නමුත් නැවත උපදින තාක් උපදින දුකක් කියන එක දැනගෙන හිටියානම් බුදුරජාන් වහන්සේ කියන්නේ පරිේශන තෘෂ්ණාවට කාමාතේ පඨමාසේනා ဒ ුතිය ආරති උච්චති තත්‍ය කුප්පිපාසා චතුත්තං තණ්හා මේ පරිේශන තෘෂ්ණාව තමයි හතරවෙනි මාර බලවේගය. ඒ නිසා භාවනාදී උනත් හොඳට ආනාපානෙ නිරුද්ධ වෙලා තමන්ගේ ඉන්න කයවත් නොදැන තැනට ගියාම කොහෙන්ද නැති පරිේශන තෘෂ්ණාවක් එන්න පටන් ගන්නවා. ඒක පෙනී හිටින්නේ සැක කිරීමක් වශයෙන්. ඊට පස්සේ යෝගාවචරයට ඒ සැප උරුම නැති වෙනවා. තමන්ම ඒකට ප්‍රශ්න කරලා පෑදිතියට බොරතිය දාගන්න මේ පරිේශන තෘෂ්ණාව නිසා. ඉතින් ඒක මේ මාර බලවේගයක් නැත්තම් මේක මේ සක්කාය දිට්ඨියේ නියෝජනයක් එහෙම නැත්නම් ෂට ප්‍රඥාවක් එහෙම නැත්නම් වංචනික ධර්මයක් කියලා හරිම අමාරුයි තේරුම් කරලා දෙන්න. ඒ මොකද යෝගාවචර සෑහෙන භාවනාමය දියුණුවක Tamangeම ප්‍රයත්නකින් ඇතිකරත් දියුණුවක ඉන්නේ. නමුත් ඒ දියුණුව මේ වරදවල තේරුම් ගන්න. ඒක නිසා තමයි ඇත්තට මේ කමඨාන් සුද්ධ කිරීම කියන කතාවක් තියෙන්නේ නැත්නම් ධර්ම සාකච්ඡා කියන එක තියෙන්නේ. හොඳ බණ කියනවායි කියලා කියන්නේ එක්කෙනෙක් කියවනවා අනික කට්ටිය අහගෙන ඉන්නවා ඒක එක පැත්තටයි ගලන්නේ. නිසා භාවනා කරන එකට මොකද වෙන්නේ? එයාගේ mati වලට ඉදිරිපත් වෙන්න තැනක් නැති නිසා තමයි සාකච්ඡාවේදී වැරදිලා වගේ අහම්බෙන් වගේ සමාල්ලාට මේක කියවෙන්න පටන් ගන්නවා. එතකොට පුළුවන් ඒ තේරුම් ගන්න තියෙන කෙනෙකුට නම් ආ මෙන්න මේක තමයි වෙන්නේ එහෙනම් මෙහෙමද මෙහෙමද කියලා ප්‍රශ්න හරස් ප්‍රශ්න අහලා ඒ පුද්ගලයාට තේරුම් කළ දෙන්න පුළුවන් මේක මේ රූප ධර්ම සම්බන්ධයෙන් දැන් කායානුපස්සනාව සම්බන්ධයෙන් බලනකොට මෙතන තියෙන්නේ කාය ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ Nirodhayak. මේක මේ ඉස්සරහට වෙන්න තියෙන නාම ධර්මයන් පිළිබඳව පෙරහුරුවක්. නිසා මේක හොඳට තහවුරු කරගෙන මේකට හොඳට වශී කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා මේකට අභියෝග කරන්න එපා. මේකට සහලවන්න එපා. මේකට බය වෙන්න එපා. මේකට සැක කරන්න එපා. ඒක ඒ පටිඝ අනුසය නිසා වෙන දෙයක්. අනේ නිසා ලෑස්තිලා යන්න ඕනේ කියලා දැනගන්න නම් මේ දුකක් හට ගන්නවා වගේම ඒක ගෙවේ යන තැනකුත් තියෙනවා හට ගැනීමට ප්‍රේම කිරීමත් පුතත්ජනයාගේ ඇඟෙන්ම එන එකක් නිරුද්ධ වෙන වෙලාවට බය සංකා උපදවන එකත් ඇඟෙන්ම එන එකක් ඔය දෙක තියෙන තාක්කල් ගහක් කොච්චර කැපුවත් මුල හයියට තියෙන තාක්කල් දලු දාන්න වගේ නැවත නැවත දුක හට ගන්නවා අපි එතකොට හුඟක් දන් දීලා තියෙන ඉඩ තියෙනවා සිල්ලා කළා ඉඳ ඉඩ තියෙනවා සමත භාවනා කරලා තියෙන ඉඩ තියෙනවා නමුත් මේ කොක්ක වදින හැටි අපේම අනුසය කෙලෙස් වලින් උප්පත්තියට ප්‍රේම කිරීම සහ නිරෝධයට ද්වේෂ කිරීම කියන ඒ අතර තියෙන මැද නොදැන සිටීම කියන එක පුදුමාකාර විදිහේ ඒ පෞර්ෂ ගති වශයෙන් පුද්ගලයාගේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් ටිකට පවතිනවා. අන්න ඒකට අභියෝග කරන්න බෑ ලෑස්තිලා ගියනට. ඒකට අනිවාර්යයෙන්ම ලෑස්තිලා ගියත් හත්තට සැරයක් අපිට අර ඇබ්බැහියට පුරුද්දට අපි එතනදී පස්ස ගහනවා. නමුත් කවදා හරි තේරුම් අරගත්තොත් මේ සංසිද්ධියක් මේ රූප ධර්මයන්ගේ සංසිද්ධියක් සිදුනා මේක හොඳ පෙරහුරුවක්. මේ පෙරවුරට හොඳට හිත හදාගෙන ගියොත් ඊගාට වේදනා ධර්මයන්ගේ සංසිද්ධියක් සංඥාවෙත් සංසිඳීමක්. සංස්කාරයන්ගෙත් සංසිඳීමක් ගියොත් විතරක් මේ විඥානයේ නිලීන කරන්න පුළුවන්. නිලේ පරක් දාන්න පුළුවන්. නැත්තම් අපි මේ අර පරණ පුරුතාට හට ගැනීම සතුටකුත් නැතිවීම දුකකුත් කියන සම්ප්‍රදාන කුල රැල්ලේ අනකාම විඥානයේ පෝරලබන. ඉතින් ඒක නිසා දුක පිළිබඳව මේ පෙර නොඇසු නොවිරු ආකාරයෙන් බලන්න. බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරනවා ඉදන් දුක්ඛ සත්‍යන්ති බික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. එනිසා පැමිණෙන සෑම දුකකදීම මේ මතුවෙන තාක් මතුවෙන දුක් කියන එක තීරුම් අරගෙන පෙර නොඇසු නොවිරු විදියට ඒ දුක පහළ වෙනකොට පහළ වෙන පහළ වෙන දෙයට එක්කෝ ප්‍රියගතිය හෝ අප්‍රියගතිය පහළ කරන්නේ නැතුව මධ්‍යස්ත වශයෙන් මේ සියල්ලම දැකගත්තොත් තමයි මට මේ දුක සත් දුක්ඛ සත්‍ය කියන එක කොටු කරගන්න පුළුවන් වෙන්නේ කියලා දුක පිළිබඳව මෙතනදී කියනවනම් කියන්න තියෙන දුක කියන එක ඒ ගෙවා දමන වෙලාවදී ඇති වෙන බය ගෙවෙන වෙලාවදී ඇති වෙන නීරසකම කම්මැලිකම ඒකාකාරීකම වගේ දේවල් සම්පූර්ණයෙන්ම සූදානම් ලෑස්තියකින් ගිහිල්ලා ඒක හොඳට මුලමඳාක දැක ගන්න පුළුවන් නම් ඒක හරි අමිහිරි දෙයක් වෙන්න පුළුවන් තිත්ත බේතක් වගේ වෙන්න පුළුවන් පැංගිරි සහිත දෙයක් වගේ තමයි නමුත් ලෑස්තිලා ගියොත් ওই තරම්ම ඔය ඒ නීරසකම කම්මැලිකම තද බල විදිහට බලපාන්නේ ඒක නිසා දුක්ඛ සත්‍යයේ පරිවර්තයක් ගැන කතා කරනවා දුක පිළිබඳව අර පරණ පුරුදු සම්ප්‍රදාන කූල ක්‍රමයට බලන්න එපා. භාවනා කරන්නේ වඩන ලද සතිය ඇති කෙනෙක් විදියට මුලැමැදාග තුනේම සමාකාරව බලන්න. සැප දුක දෙකේම සමාකාරව බලන්න. මොකද මේක තුල තමයි අපිට අර ගිනාපු හනමිටි බිම තියලා අලුත් ආට බලන්න පුළුවන්. ඊට පස්සේ දුක්ඛම් බිකවේ පරිඤ්ඤයන්ති මේ උබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි. එතෙන්දි සරුවචන සඳහන් කරනවා දුක හාත්පසීම දැක ගන්න ඕනේ. ඒ දුකේ යම් කොටසක් එනකොට මග ඇරියොත් ආය සංසාරයක් හරි ඉඳ වෙනවා ඒක එනකම්. ඒ නිසා අපේ සිංහලයා පුදුම ලස්සන වචනයක් හදාගෙන කියනවා පැමිණි දුක් පැණි රහයි කියන්නේ කියලා ගණගන්නේ. තමා කරා භාවනාදී එනවනම් යම් කිසි දෙයක් ඒ කිසිම දෙයක් අයින් කරන්න යන්න එපා. ඒක ඒක ඇවිල්ලා එයාගේ රංගනේ දක්වලා යන්න ආයෙ. ඒකේ මුලමදාග දකින්න. ඉතින් ඒක වරදොඩ තේරුම් ගත්තොත් යෝගාවචරය කියන්නේ සමහර විටක වාද කරනවා අපි මේ භාවනා කරන්න ආවේ දුක නැති කරන්න. නමුත් ඉඳගෙන ඉන්නකොට නැති දුක එනවනේ. ඒක මල වාතයක් නෙකද? ඒ කියන්නේ මේ මොනවත් නැහැ. ඒක නිසා ඕක වෙන්න බෑ. එහෙම නිකන් මේ දුක එනේ නෙව්වට මුණ දීලා මේක කරන්න බෑ කියලා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ කොට්ට උඩ ඉඳගත්තාම හරියයි. එහෙම නැත්නම් නානා ප්‍රබක්‍රම කරන්න හදනවා. මේ දුක එනකොට ඒකට මුණ දෙන්නේ නැතුව. ආරම්භයේදී ඒ වගේ දේවල් කෙරුවයි කියලා කිසිම දෝෂයක් නැහැ. මොකද කොහොම හරි බය අරලා අපි ඒකට බහින්න ඕනේ. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ මේ දුක පෙත්ත කපලා ගන්න එකයි තියෙන්නේ. මොන්නම විදියකින් හරි පැමිණෙන දුක එහෙම කරන්න ගත්තොත් ඒ මාරු වෙන මගාරින චිත්තක්ෂණයක් පාස ආය කවදාද මේ දුකක් එනකන් සංසාරේ ඉඳ වෙනවා. ඒ නිසා අපිට යම් වෙලාවක චිත්ත ශක්තියක් ආවා නම් සද්ධා විරිය සතිය ඇති වෙලා අපිට මූණ දෙන්න පුළුවන්කමක් ආවා නම් ඊට ඉස්සෙල්ලා නාපු ප්‍රමාණය දුකක් ආවත් හොඳට ඒකට ඒ සද්ධා විශ්මතු කරගෙන වීර්ය විශ්මතු කරන සතියේ මුණ දෙන්න දෙන්න දෙන්න තමයි අපේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන ගතිය. එහෙම නැත්නම් දුකකට මුණ දීමේ ප්‍රතිශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා සරුවත් chance සඳහන් කරනවා දුක හාත්පසීම දත යුතුයි. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම හාත්පසීම දැක්කා කියලා. ඒකයි සරුවත් chance ඒ නොදැක්ක තාක් කල් උන්වහන්සේ කියන මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව මිනිසුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයට දැක්කා කියලා කිව්වේ නෑ. මම අද කියනවා දැක්කා කියලා. ඒ මොකද දුකේ ආයේ කෙලවරක් නැතුව දැක්කා. ඒ නිසා ඒක විග්‍රහ කරන නැත්නම් ඒකට අර්ථකථනයක් දෙන ගුරුවරයෙක් කියපු බණකදී මට මතකයි. කවදා හෝ පරයන්කේදී මරණ වේදනාව අත්දැකකට පහුවෙත තමයි සෝවන් වෙන්නේ කියලා. මෘත්‍ය හරහා තමයි අමෘතයට යන්නේ. ඒ නිසා කවදා හෝ පරයන්කේදී තමන්ගේ ජීවිතය පිළිබඳ සියලු ආසාවල් අතාරින්න වෙනවා. තමන්ගේ ප්‍රාණය පිළිබඳ තියෙන, කය පිළිබඳ තියෙන සියලු ආසාවල් අතාරන තරමටම ඒ කියන්නේ මේ යකන් අරබිල්ලක්ම ඉල්ලනවා. සව් බිල්ලකට රූපෙට රූපේ වුව හරියන්නේ. වේදනාව දෙනවා ඇති කරනවා මරණා වගේ මට්ටමට. ඉතින් යෝගාචර ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරන්නේ මොකද්ද? ඒනේන පුංචි වේදනාවට මුණ දීලා දීලා දීලා ක්‍රමයෙන් සත්‍ය සමාධිය වඩලා වඩලා වඩලා මේ හැම එකක්ම යම් මට්ටමකට ගියාට පස්සේ තමයි ඒහා සමාන විපස්සනා ඥානයක් එහෙම නැත්නම් මාර්ග ඥානයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරන වෙලාවේදී මූර්තේ අමූර්තය මරණේ සහ අමූර්තේ කියන දෙක අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. මූර්තියේ ලක්ෂණය තමයි හටගැන්ම, අමූර්තියේ ලක්ෂණය තමයි නිරෝධ වීම. ඉතින් හැම චිත්තක්ෂණයක හට ගන්න දෙයක් නැති වෙනවනම් අපිට තියෙන්නේ හටගත්තොත් දෙයක් මැරෙනවා සාහතිකයි. නමුත් යමක් ගෙවිලා ගියොත් ආයෙ මැරෙන්නේ ඒකයි Nirodhe තියෙන ලක්ෂණය නිසා දුක්ඛ සත්‍යයේදී කියනවා දුක පෙර නොඇසු නොවිරු විදියට බලන්න වෙන විදිහකට අපිට ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා දිනු කරන්න තියෙන එකම උපක්‍රමය දුක. මේ සෞපනිසා සූත්‍රයේදී සරුවෙන් සඳහන් කරලා තියෙනවා දුක්ඛූපනිසා සද්ධා කියලා. මනසක සද්ධාව ඇති වෙන්න අත්‍යවශ්‍යම දේ තමයි දුක. අපි අම්මාකාරයකට අපේ ජීවිතයේ මේ තාක්කල් විඳපු ටික දුක් ටික නොලැබුණා නම් අපි මේ වෙලාවේ මේ තැන ඉඳගෙන භාවනා කරන එකක් නෑ අපි වෙන කොහේ හරි සරුංගලයර හරිදී. අපිට වෙනස් දේවල් වල තමයි යදන්නේ. අපිට යම් ප්‍රමාණයකට දුක ඉදිරියට ආපු නිසා අපි මේ පාරට ආවා. ඒක නිසා දුකම තමයි අපිට ශ්‍රද්ධාව ඇති කරන්නේ. ඒ දුකම තමයි වීර්යය වඩන්නේ. මේක තව දුරටත් ඉඳගෙන දිගට පැයක් හිටපෙකන පැයකුත් විනාඩි 5ක්. නැත්නම් ආනපන සංසිඳුණාට පස්සේ ටිකක් හිටියන වැඩි වේලාවක්. ආදි වශයෙන් වීර්ය කරන්න කරන්න කරන්න දුකටම තමයි වාංගු කරන්නේ. ඉතින් සතිය කියලා කියන්නේ සැප ආවත් දුක ආවත් සමාන බැල්මකින් බලන්න. සමාධි ප්‍රඥාව විදිහට කරන්නේ ඒකයි. ඒක නිසා මේ මහසිසාරදෝ ස්වාමීන් වහන්සේගේ පොත් පරිවර්තනය කරනකොට ඒ ස්වාමීන් සඳහන් කරනවා ඊටාම පුංචි ඔය නාම රූප පරිච්ඡේද ඥාන පච්ච පරිග්ගා ඥාන වගේ ආසන්න පුංචි ආරම්භක ඥාන සඳහා පුංචි දුකක් විඳින්න වෙනවා. ඒ දුක වින්දට පස්සේ තමයි එනත කැපකිරීමක් කරනවා කැප කරාට පස්සෙ තමයි ඥානෙ පහළ වෙන්නේ. ඉහළට යන්න යන්න යන්න යන්න ඊටදී තද අභියෝග දෙනවා. තද අභියෝග කියලා කියන්නේ තද දුකක් දෙනවා. ඒ දුකේදී පස්සට යන එකට කවදාකවත් ඥානයක් හම්බ වෙන්නේ නැහැ. එයා මං ඊයේ මෙච්චර ගියා අද මට ශක්තිය තියෙනවා මං ඒ නිසා මේ පැමිණෙන ඊට වැඩිය අභියෝගශීලී දුකට මුහුණ දෙන්න ඕනෑ කියලා ඒ දුක හරහා ගියාට පස්සේ තමයි ඒ දුක වින්දාට පස්සේ තමයි ඊට වැඩිය විසස් උසස් විපස්සනා ඥානය පහළ වෙන්නේ. ඊට පස්සේ සන්තෝෂ වෙනවා. නමුත් අනිත් දවසේ ගියාට පස්සේ ඊගා ප්‍රශ්නේ ගන්නවා. ඊගා ප්‍රශ්නෙට වඩා අමාරුයි. ඒකට උත්තර දුන්නොත් ඊට වඩා විශස් ඥානයක් හම්බ වෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඥානයක් ලැබෙන්නේ දුකකට වාංගු කරලමයි. ඒක නිසා කවදාකවත් ලබාගත් ඥානයක් තව කෙනෙකුට දෙන්න බෑ. තව කෙනෙකුගේ ඥානයක් Tamanට ගන්න බෑ. ඒ සඳහා ආයෝජනය කළ යුතු යම් ජීවිත අත්දැකීම් වගේක් තියෙනවා. ඒක ওই දාන කතාව සම්බන්ධ කරලා කියනවා ධනං චජේ ජීවිතාංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා වූ අංගං ධනං ජීවිතං ചാපි සබ්බං නරෝ චජේ ධම්මමනුසරන්තෝ කියලා අපි බෞද්ධෙක් වේවා බෞද්ධෙක් වේවා අපිට යම් විදියකට සල්ලි වෛද්‍යවරයෙක් කිව්වොත් එහෙම මෙන්න මේ ඇඟිල්ලේ හරි කනේ හරි මෙහෙම රෝගයක් තියෙනවා ඒ කෑල්ල කැපුවේ නැත්තම් මේක මුළු ඇඟටම පැතිරෙනවා. ඒක නිසා මේක කපන්න ඕනේ. කපන්න නැති වෙන්න නම් මෙන්න මෙච්චරක් වියදම් වෙනවයි කියලා. මේ අංගය කපන්න නැතුව වෙදකම් කරන මෙච්චර වෙන වියදම් වෙනවයි කියලා කිව්වොත් ඒ මාංශර පුතුමාකාර දාන ප්‍රතික්‍රමක් එන්නේ ඉඩම් බූදලේ විකුණලා හරි කමන්නේ. අර කෑල්ල තියාගන්න තමයි හදන්නේ. ඒ ශරීරාංගය වෙනුවෙන් ඕනේ ගාණක් දෙන්න මිනිස්සෙක් පෙළඹෙනවා. ඒ මොකද අපිට වෙන ගලපන්න දෙයක් නැහැ මේ ජීවිතය සහ ශරීරය තරම් වැදගත්. ඒ නිසා ධනං චජේ ජීවිත අංගමාව ධනෙ ඕන තරම් කැප කරනවා කියලා කියනවා ජීවිතාංගයක් රැක ගන්න. ඒ කියන්නේ ඇඟිල්ලක්, පුරුකක්, කනක්, දතක්, මොකක් හරි. අංගං සජේ ජීවිත රක්කම ඕනේ කරලා ඉවරලා පස්සේ මාස උනකට අතර පස්සේ ආයෙ කියලා බලනට ඒ දොස්තර මහත්තයා කියනවා දැන් මේක තිබ්බට මොකද දැන් නම් මේකේ පැතිරලා තියෙන්නේ දැන් නම් මේක ඇල කපන්න වෙනවා කැපුවේ නැත්තම් මුළු පුරාම මේක ඇඟේ යනවායි කිව්වහම ඉතින් ඒ මනුස්සයා ඉතින් ශෝකතැවිලි කෙරුවට කමන්න ජීවිතේ රැක ගන්න අර කැලලත් කපන්න කැමති වෙනවා. අංගං චජේ ජීවිත රැකම ආවේ ශරීරාංගේ කපලා හෝ ජීවිතේ රැක ගන්න උත්සාහ කරනවා. ඒක තමයි මනුස්සයාගේ මේ ජීවිතේ තියෙන ආසාව, ශරීරයේ තියෙන ආසයක ස්වභාව ධර්මය. නමුත් සරුවචන සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ධර්මානුසරණයක් නැත්නම් විපස්සනාවක් නැත්නම් භාවනාවක් කරනකොට ධනයත් කැපකරන්න වෙනවා ජීවිතාංගත් කැපකරන්න වෙනවා මුළු ජීවිතයත් කැපකරන්න වෙනවා ඊට පස්සේ තමයි නිවන් ලබන්න පුළුවන්. එතෙන් තමයි නියමම කැපකිරීම තියෙන්නේ. අන්න එතෙන්ට මේ දුක්ඛ සත්‍ය බණේදී පොඩි ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන්. අපි දන්නවා ගිහි බෞද්ධ ප්‍රතිපදාවේ දාන සීල භාවනා කියලා කියනවා. දාණය නිර්වචනය කරනකොට කියන්නේ දස දාන වස්තුන් අනුන්ගේ සැප පිණිස අතහරින එක තමයි දාණය කියන්නේ. අන්නපානං කරං වත්තං මාලා ගන්ධ විශේෂණං ආදි වශයෙන් කෑම බීම මල් ගඳ විලවුන් පහන් යාන වාහන වගේ දේවල් දස දාන වස්තුවක් අපි අහලා තියෙනවනේ. ඒක දෙනවා අනුන්ගේ සැප පිණිස. ඉතින් ඒක අපි කියනවා පුණ්‍ය කිරිය වස්තු කියලා. එහෙම නැත්නම් පින් කිරීමේ මාර්ග දාන කුසලේ. එහෙම කරගෙන යනකොට අපිට තේරෙනවා ඒ දාන කුසලයේ අපිටම අපි මේ හිරගෙදර ඉන්නවයි කියලා මරණයට කැපවෙච්ච මිනිස්සේ අපිට අවස්ථාවක් තියෙනවා ගිහිල්ල වල යාට ඕන දෙයක් දෙන්න. අපිට රජුරෝ කියනවා මේ මනසට ඕන දෙයක් දී මේ වරයක් දෙනවයි කියලා. ඉතින් අපි ගිහිල්ලා මේ මනසට ඇහුවොත් අපි හොඳම කැම වේලක් දෙන්න. නැත්නම් හොඳම වාහනයක් යානයක් දෙන්න. එහෙම නැත්නම් එයා කැමති මොන සැපද කියලා ඒ මනුස්සයා දිහා බලනකොට පේනවා කිසිම සැපක් විදින තත්වයක් යාට නැහැ. සියලු ඉන්ද්‍රියන් මිලාන වෙලා තියෙන. තව පොඩ්ඩකින් සිද්ධ වෙන්න තියෙන මරණය පිළිබඳව පුදුමාකාර බයකින් ගත කරද්දී ඔය අපේ ලෝකයේ තියෙන කිසිම සුඛෝපභෝගී වස්තුවකින් එයාට අදාළ භාගයක් එන්නේ. ඉතින් ඒ වන්සයර කිව්වොත් එහෙම අප මේ සියලු වස්තුන් දෙන එක දුඹට හොඳ එහෙම නැත්නම් අබේදාන දෙන එකද කියලා. වාදයක් තියේද? ඒ සියලුම සැප සම්පත් වෙනට යා කියාවි ඔබට හැකියාවක් තියෙනවා මට අබේදාන දීපක් කියලා. ඒ නිසා මුළු ලෝකේ තියෙන සම්පූර්ණ දාන වස්තු වලින් සිදුවෙන පින් සේරමට වැඩිය ලොකුයි මැරෙන්න ඉන්න සතෙක් Taman අතින් නොමරණිකන්නේ. නිසා දාන කුසලයේ නාටක එකක් මේක ආරම්භක ප්‍රාරම්භක පාඩම. නමුත් ඒක චිත්තක්ෂණයක හෝ තමන් වෙනුවෙන් මැරෙන්න තමන්ගේ අතින් මැරෙන්න තමන් නිසා නෙමෙරි ඉන්න පුළුවන් අවස්ථාව කියලා පැහැර හරින අවස්ථාවක් එනවනම් අන්නේ වෙලාවදී අපි අබේ දානයක් දෙනවා නම් නොමරා. ඒක මේ දාන කුසලයේ يعني අපි කියන මේ වස්තු දානත් එක සම්බන්ධ කරන්න බැරි තරම් විශාල දෙයක් ඒ නිසා සරුවචන සඳහන් කළා කියනවා පාණාතිපාතේ පාණාතිපාතා විරමණය නැත්නම් සතුන් මැරීමෙන් වැංවීම අග්ග දානං මහා දානං භික්කවේ අරියස්ස විනී කියන ආර්යයන් වහන්සේලාගේ විනේයි අග්‍රම දාණය තමයි කිසි කෙනෙකුට මරණ බයක් දෙන්නේ වෙන දාන ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද ඒ ඔක්කොටම වැඩිය මේක ලොකුයි ඉතින් ඒ වාගේම තමයි අන්සතු වස්තුවක් වර්ධිලා පාර වැටලා ගියා අස්ථානගත වුණා. මේ මිනිස්සයා ඒක එන ටිකට අපි කොහොරකම් කරනවනේ. මතට විශාල බයක් ඇති වෙනවා මේ සමාජයේ මොනම දෙයක්වත් තියන්න හම්බ වෙන්නේ එහෙම මේ වෙනකොට හොරකම් කරනවා කියන බය වෙනුවට අපිට මේ මිනිස්සයා වෙනුවෙන් වස්තුව රැකලා මේ වාට මතක නැති වෙලා තියෙනවා මෙන්න මේ වස්තුවක් තියෙනවා මේක ඔයාගේද ගන්න කියලා කිව්වොත් මොන්න තරම් අභයක් ලැබෙනවා. ඉතින් අර දාන දෙනවට වැඩිය ඊටාම වටිනවා හොරකම් නොකර සිටීම. නැත්නම් හොරකම් කරන වෙලාවට මේ මනසට ඒක දෙන එක ඇත්තටම හොරකම් නොකර සිටීම. ඒ වගේම කාම වස්තු, අන්සතු කාම වස්තුන් වැරදියට පරිහරණය කරනවා කිව්වා මේ කාම වස්තු අයිතියක් කරනවා මරණයටත් වැඩිය හරීම නින්දාවක්, ලැජ්ජාවක් ඇති වෙනවා. තම සත කාම වස්තු වෙන කෙනෙක් වැරදියට පරිහරණය කරනවා. ඒ නිසා අපි ඒවා දැනගෙන මේක විශාල දුක් දෙන භාවතක්. ඒ නිසා මම කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ කිව්වා. බොරුගෙන් කියලාමින් හිස් වචනෙන් පරිස වචනෙන් මම අනුන් තවන්නේ නැහැ කිව්වොත් එතකොට ලැබෙන මේ සීල කුසලය මොනම තාලකින්වත් දාහට සම්බන්ධ කරන්න බෑ. දාන කුසලයත් එක්ක කිට්ටු කරන්න බෑ. ඉතින් ඒ නිසා යම් වෙලාවකට දානයක් දෙන කෙනාට මේක කියලා දෙන්න ඕනේ. දාහනේ කන්දක් දෙනවට මහමෙරු කන්දක් දෙනවට වැඩිය හොඳයි. මැරෙන්න සතෙක් Taman අති නොමරණ කන්නේ. හොරකමක් නොකර ඉන්න එක. ඒක කිසි වියදමක් ගන්නෙත් නෑ මොනවත්ක්වත් ඕනේ කරන්නේ. නිසා දාන සීල දෙකේදී ඥානවන්තයා තේරුම් අර ගන්නවා දානේ නම් උකලියොත් කිරීමේ කුසලයට වැඩිය සීලේ නම් නොකලියම නොකරීම නොකලියොත් නොකිරීමේ කුසලයේ වැදගත් කියලා. ඊට පස්සේ අපි ඒ සිල්වන්තයෙක් සිල්වන්තයෙක් එක්ක ආශ්‍රය කරගෙන අපිට පේනවා සිල්වන්තයෝ හොරකම් කරන්නේ නැහැ, සතුම් මරන්නේ නැහැ, කාමීත්‍යාචාරණය කරන බොරු කේලම් හිසවචන නැති නිසා, හිත සාන්ත නිසා එයාට මෛත්‍රී භාවනා කරතයි, බුද්ධානුසුතිය කරතයි, ආනාපාන සතිය කරතයි කරනකොට හොඳට හිත විපිලිසරකම නැති වෙනවා. සමාධියට පසුවිම තියෙනවා. ඒ නිසා මේ මනුස්සයා සමාධි භාවනාවක් කරනවා. ඉතින් සමාධි භාවනාවක් අහලා දැකලා තව කෙනෙක් ආ මොකද්ද මේ කරන්න කිව්වට පස්සේ කියනවා මේ සිල්ලොතුන්ට දාන දෙන අයට පමණක් කරන්න පුළුවන් මේක කරලා බලන්න පුතත් භාවනා කරලා බලන්න. මේ භාවනා කරනකොට අපි මොනවද දීලා දාන්නේ නීවරණ ටික. ඒක ඉච්චර ලීසි නෑ. ඔය දාන දෙනවා වගේම ලීසි නෑ. සිල් ලකින්න තරම්වත් ලේසි නෑ. මොකද නීවරණ එන්නේ අපට කියලා නෙවෙයි. ඒ නිසා අපට සිද්ධ වෙනවා ගණන් භාවනා කරලා සක්මන් කරලා පැය ගණන් එකම තැන ඉඳගෙන කරලා කරලා කරලා කරලා එක චිත්තක්ෂණයක හෝ අතන් චිත්තක්ෂණ කීපයක මගේ හිතේ දැන් කාමරාගේ නෑ, ද්වේෂේ නෑ, නීතිමත නෑ ආදි වශයෙන් නීවරණ නැති හිතක් එක චිත්තක්ෂණයක් අල්ලගන්න එක. මේක අවුරුදු 100ක් සිල් රැක්කට වැඩිය වටිනවා. ඉතින් ඒක තමයි අපිව සාමාන්‍යයෙන් ආනාපානී සංසිද්ධියට පස්සේ අපි ඉන්නේ එතන. නමුත් අපට කවදාකවත් ඒකේ වටිනාකමක් ඒ විදිහට තේරෙන්නේ අපිට ඊට වැඩි හිතනවා මේ වෙලාවේ දානයක් දුන්නා නම් ඊට වැඩි පිංචිත් වෙනවා. gedara ඉඳලා. මොකද්ද මේකේ වෙන්නේ මොකක්වත් නැහැ. නමුත් අපි දන්නේ නැහැ මේ වෙලාවේදී දාන කුසලෙ නෙවෙයි සිද්ධ වෙන්නේ. සීල කුසලෙ නෙවෙයි සිද්ධ වෙන්නේ. දීල දෙමිල්ලක් සිද්ධ වෙනවා. මිතුආක් සංසාරේ බැඳගෙන ආපු කහටක්. නීවරණ නැහැ. නමුත් ඒකේ කල්පනාවේ නැත්තම් මේ වෙලාවේ මගේ මේ හුදුවට මහානපාන කියලා සංසිත් වෙලාවේ රාගේ හිතේ නැහැ. මොකද රාගයක් හිතේ නැහැ තියෙනවනන්නේ මොකක්වත් නැහැ. ඒතර ද්වේෂිකුත් නැහැ. දැස්ති රාගියොත් නැත්තම් ද්වේෂේ. නැත්තම් මේ නීරසකම කම්මැලිකම එනවා. දැස්ති රාගියොත් ද්වේෂිකුත් නැහැ. ඒතර මෝහෙකුත් නැහැ. Taman දන්නවා මේ දාන කුසලයට වැඩිය සීල කුසලයට වැඩිය ඉතාම බරපතල භාවනා චිත්තක්ෂණයක් මේ පහළ වෙලා තියෙන කියලා දන්නවනම් හොඳටම පේනවා නීවරණ නැහැ කියලා. දැන් ඒ සමතෙන් ඒ විදිහට කියලා ධානයකට ගිහිල්ලා ඕ හොඳට සමතයක් ඇති කරගත්ත කෙනාට වැඩිය විපස්සනා විදි මොකද්ද අපි දීලා දාන්නේ මේ වගේ චිත්තක්ෂණයක් විශ්ේ ඇති රුචි අරුචිකම දීලා දාන්න. මෙතෙක් ගෙනාවු හනමිටි ටික දීලා දාන්න. මිත්‍යා දෘෂ්ටිය දීලා දාන්න. වැරදි දෘෂ්ටිය දීලා දාන්න. ඒක තමයි අමාරුම දේ. ඒක මේ කෑල්ලක් බේරගන්න සල්ලි දෙනවා වගේ නැත්නම් ජීවිතේ බේරගන්න ඇඟේ කෑල්ලක් දෙනවා වගේ එහෙම නෙවෙයි. අපි මේ භාවනා කරගෙන යනකොට එන සැක, නීරසකම, කම්මැලිකම ආදී මේ සක්කාය දිට්ඨියේ නියෝජනය නොතක භාවනා දිකට ගෙනියනවා කියන මේ විපස්සනා උපදේශය ලැබීම හෝ පිළිගැනීම තමයි අමාරුම දේ ජීවිතේ. ඒක මොකද ඒක අපේ රුචිය නිසා ඒක අපේ මනාපේ නිසා ඒක අපේ පෞරුෂත්වේ නිසා ඒක අමාරුයි. නමුත් මේ කායानुපස්සනාලේ පිළිවෙල මට්ටමේදී මේක කරනවා විතරක් නෙවෙයි ඊට පස්සේ වේදනාවක් සම්බන්ධව සංඥාවක් සංස්කාරයක් විඥානයක් සම්බන්ධ වුණත් ඒ මතුවෙනකොට සැක නැතුව අදිමොක්කේ ඇති කරගෙන ඒක මෙහෙමමයි මේක දිගේ මම ඉදිරියට යන්න ඕනෑ කියලා මේ දුක හාත්පසින් අවබෝධ කිරීමෙන් තමයි දුක දුක්ඛ සත්‍යයක් පාටපත් වෙන්නේ ආර්ය සත්‍යයක් පාටපත් වෙන්නේ නැත්නම් දුකෙන් මගහැර යෑමෙන් නෙවෙයි. නමුත් මම නැවතත් මේක පිරිසුදු වීම සඳහා කියනවා ආධුනිකයට මේක කරන්න බෑ. ඒ නිසා ආධුනිකයට දන් දීලා අනුන්ගේ දුක නැති කිරීම පොඩ්ඩක් පුරුදු කරන්න. ඊට පස්සේ සිල් රැකලා පවු නොකර සිටීමෙන් පින් කරගන්න. ඊට පස්සේ භාවනා කරලා සමතෙන් නීවරණ දෙනවා. දැන් මොකද්ද වෙන්නේ? තමගේ රුචි අරුචිකක් දීලා දාන්න වෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේගේ තියෙන ඉගැන්වීමේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි යම් වෙලාවක අපි හිතමු ආසව ධර්ම ගැන කතා කරනකොට හොඳටම කියනවා ආසවයන්ගේ අන්තිම ප්‍රහාණය තමයි භාවනා පහතබ්බා කියලා. භාවනා පහතබ්බා කියන එක කියන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතම් පටිනිස්සක් ගන්න පස්සේ. මහනි මේ සතිය නැත්තම් බොජ්ජංග මට්ටමට වෙච්ච සතිය භාවනා කරන තවදුරටත් ඊ타ත්ම විවේකීව. ඒ කියන්නේ මගේ අර්ථකථන හැටියට සතිය තිබුණත් එකයි නැතත් එකයි කියන විවේකය ඇති කරගන්න. ඒක නැත්තම් සතියෙන් විවේකයක් එන්නේ නැහනේ. සතිය තියෙනකොට විවේක උනාට සතිය නැති වෙනකොට අපි සාමාන්‍යයෙන් කලබල වෙනවනේ. මෙතෙන්දී සතිය වඩන්න වෙනවා. සති සම්බොච්චංගේ විවේක නිසිතං මේ දැන් සතිය තියෙනවා හොඳයි. දැන් මේ සතිය නෑ ඒ බව දන්නවා ඒත් හොඳයි. හරි අමාරුයි. හරිම අමාරුයි. ඒ නිසා මේ මෑතකදී මට මේකට හොඳ ලස්සන විහිළු කතාවක් හම්බුණා. ඒක කියනකොට තේරෙනවා ඒක නයිචර මේ ධර්ම කතාවක් නෙවෙයි. ඒ මිනිස්සේ ගිහිල්ලා හාමුදුරන්ට ආරාධනා කරාලු දානෙකට. කිවල හඳුන්නේ අපි ගෙදර 15 නමකට විතර දානයක් හදලා තිනවා ආරාධනා කරලා තිනවා දැන් 15 නමක් හම්බෙලා ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි ඒක ලෙක්වලකින් කරදර තිනවා නොවැඩියත් හොඳයි වැඩියත් නොවැඩියත් හොඳයි කිව්වා ආන්නේ වගේ තමයි සතියරත් කියන්න තියෙන ඔයා එනවනම් හොඳයි නාවට කමක් නැහැ නොවැඩියත් වැඩියත් හතයි කියලා කියනකොට සතිය තිබුණයි කියලා සන්තෝෂෙකුත් නැහැ සතිය නැති උනායි කියලා කනගාටුකුත් නැහැ මේක තමයි බරපතලම දාන. ඒක තමයි අමාරුම දේ අපේ ජීවිතේ තේරුම් අරගන්න මෙච්චර ගෙවම් කරලා ලබන මේ සතිය නැති වුණා කියලා කොහොමද අපි සතුටු වෙන්නේ? සතිය දාන දෙනවා. ඒක නිසා ඒක සරුවචන් දේශනා කරන්න විවේක නිසිතම් විරාග නිසිතම් සත්‍ය පිළිබඳව අති විරාගයක් තියෙනවා මොකද සතිය ඇති වෙනවා සතුටක් නම් නැති වෙනකොට එන ද්වේෂය දැක ගන්න එක විශාල දානයක්. ආසාසය ඇති වෙනකොට සතුටක්, ආසාස නැති වෙනකොට ද්වේෂයක් වගේ සතිය පටන් ගන්නකොට ඇති වෙනකොට නැවත නැවත මතුවෙන අපි සතුට වෙනවා. නමුත් සතිය නැති වෙනකොට කනගාටු වෙනවා ඒක අමතර දුකක් වෙනවා. ඒක නිසා සතිය ඇති වෙනකොට ඇති වෙන බව දැනගන්නවා නැති වෙනකොට නැති බව දැනගන්න තරම් විවේකීව මනස වඩන්න පුළුවන් නම් විරාගීව මනස වඩන්න පුළුවන් නිරෝධීව මනස වඩන්න පුළුවන් නම් පටිනිස්සක් ගන්න පස්සේ කියන දීලා දාන මට්ටම සතිය වඩන්න පුළුවන් නම් හිතන මොන්න තරම් දියුණු හිතක්ද කියලා ඊට පස්සේ ධම්මවිචේ සම්පෝච්ඡංගේ දැන් ගෝදෙනෙක් ප්‍රශ්නකුත් අහලා සෝවාන් වෙනකොට කොච්චර දහම් දැනුම ඕනද කියලා. බුදුහාම කියනවා මේ දහම් දැනුම තේරම විසි කරපු දවස් තමයි නිවන් හම්බෙන්නේ කියලා. කවදාකවත් මේක තියාගෙන යන්න බෑ. ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ කියලා කියනවා. මහන්නේ මේ ධර්මයක් අතහැලිය යුත්තක් අධර්මය ගැන කුමන කතාවද කියලා කියනවා. ඉතින් අපි අසීමිතව එකතු කරනවනේ මේ. ධම්ම විචේ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨම ඥානයක්. අපි මේ සාමාන්‍ය දේවල් නෙවෙයි කරන ධර්මය කියලා. ඒ ධර්ම විචයත් ලැබෙනකොට හොඳයි කියලා සතුට වෙන එක ස්වභාවේ. නමුත් නැති වෙනකොට කනගාටුවක් ඇති වෙනවා නම් ධම්ම විචේ කියලා කියන්නේ දුක්ඛ සත්‍ය තමයි. කවුරුවක්වත්ම කැමති නැහැ මේ සතිය දුක්ඛ සත්‍යය දාලා කතා කරන්නේ. කවුරක්වත් කැමති නැහැ ධම්මවිචේ දුක්ඛ සත්‍යය දාලා කතා කරන්නේ. නමුත් සරුවචනාංශේ සඳහන් කරන්නේ මේවැනි වූ ඒ ධම්මවිචේ සම්බොජ්ජංගයත් බොහොම විවේකීව වඩනොත් තියෙනවා නම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. වැඩියත් හොඳයි හාමුදුරනේ නොවැඩියත් හොඳයි නොවැඩියොත් වැඩියත් හොඳයි කියලා කියනවා. මේක කවදාකවත් දානදී හම්බෙන කතාවක් නෙවෙයි සීලේදී හම්බෙන කතාවක් නෙවෙයි සමාධියේදී හම්බෙන කතාවක් නෙවෙයි විපස්සනාදී විතරමයි මේ විදිහේ මේ විප්ලවීය එහෙම නැත්නම් මේ වගේ රැඩිකල් වාදී කියමන්ති ඒ වගේම විරිය සම්බොජ්ජංගේ පීති පස්සද්දි සමාධි උපේක්ඛා සෑම දෙයකටම මේ ඇති කරන ගතියට ඇත්තටම කියනවා කියන්නේ උපේක්ඛාව තමයි සතිය තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි තිබුණත් නැතත් දෙකටම සමහිත යන්න පුළුවන් නම් අන්න අපි සතියෙන් බේරිලා. ගන්න දින වැඩේ අරගෙන බේරිලා. ධම්ම විචෙන් ගන්න දින වැඩේ අරගෙන බේරිලා. ආන්නේ විදිහට සෑම දෙයක් විදිහට බලනකොට අන්තිමට ලබන උපේක්ෂාවෙන් ලබන විමුක්තිය කියලා එකක් තියෙනවා. විමුක්ති ඥාන දර්ශනේ ඒකත් සරුවචනංශේ විස්තර කරන්නේ දාහනේ විස්තර කරන වචනේමයි. දාහනේ විස්තර කරන සරුවචනංශේ ඡාග, පටිනිසග්ග, මුත්‍ති අනාලේ. නිවනත් විස්තර කරන්නේ ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලේ. දාහනේදී අපි අනුන්ගේ සප්පිනිසයමත් දීලා අතාරිනවා. ඒ වස්තු මෙතනදී කරලා තියෙන්නේ මේ ඇති කරගෙන ආපු ධර්ම ටිකටත් නිවනේ නාමේ නෛර්යානික සද්ධර්මයේ නාමයෙන් නැත්නම් නෛර්යානික සද්ධර්මයේ තියෙන නිවනේ නාමයෙන් ඒ සේරම දීලා දාන්න වෙලා පුළුවන්. එතකොට තමයි අපට ආයෙ ඉතුරු කරගත්තේ නෑ මොනවාක්වත්. එතකොට ආයෙ නැති වෙන්න කියලා දෙයක් නෑ. දුකේ නැති වෙන්න කියලා දෙයක් නිසා දුකේ Nirodhaය දකින්නයි කියලා කියන්නේ අපි මේ සත්‍ය බොජ්ජංග ධර්ම නැත්තම් ඉන්දිය ධර්ම සෑම දෙයක්ම දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. ඒ මාසිසාඩෝ ස්වාමීන් වහන්සේගේ පොත පරිවර්තන කරන යන තැනකදී එක තැනකදී ඒ ස්වාමීන් වහන්සේ Nirodha සත්‍ය විස්තර කරනකොට සඳහන් කරනවා මේ සති ආදී අපි මේ වඩන ඉන්දිය ධර්ම සේරම දුක්ඛ සත්‍යයටයි වැඩෙන්නේ කියලා මට සෑහෙන ප්‍රශ්නයක් ආවා. මේක කිව්වට කවුරු හරි බාර ගන්න. ඒ නැත්තම් මම මේ පරිවර්තනය කරනවා මම මේක බාර ගන්නවාද කියලා. ඒ තරමටම අපි හිතන්නේ දුක් දුක් සතිය ධර්ම සති කියන ධර්මයේ සෝබනසයිසිකේකට තමයි අපේ අටකතා චාන් වංශල දාලා තියෙන්නේ. කවදාකවත් ඒක නරක පැත්තක් නෑ කියලා. නමුත් ඇත්ත වශයෙන් බලනවා නම් සතිය හුදු උපක්‍රමය උපක උපක උපකරණය පමණයි වැඩි වුණාට පස්සේ අයින් කරන්න. අන්නේ ඒ තරමටම හැම දෙයකම Nirodhe පැත්ත දකින්නකොට ඒ අපි මෙතෙක් කල අපේ ජීවිතේ කවදාකවත් අත්දැකපු නැති ජනේලයක් විවෘත වෙනවා. අපි මේවල් එකතු කරගෙන රැස් කරගෙන ඒවා මම මාගේ ස්ථිරයි නිට්ටයයි සුඛයි සුබයි කියන හිතුව වෙනුවට ඔය මොනවත්ක්ම නැති තැනට ගියාට පස්සේ කිසිම නඩත්තුවක් නැහැ. කිසිම Taman වගවීමක් නැහැ. නමුත් අපි හැදෙන මේ ද්‍රව්‍යාත්මක ලෝකේ consumerized society එකේ කවදාකවත් ඒ ආකල්පයට අපිට යන්න බෑ. අපි තන්නේ ඒකට අපි නිකමෙක් වෙනවයි කියන්නේ. අපි නිකන් නෝන්ජලෙක් වෙනවා කියන්නේ අතහරිනවා කියලා. නමුත් සරුවචනාංශේ සියලු සැප සහිතව පස්මා වැලුම් බාලා ඉපදිලා උස්සස්ම දෙයට ඇවිල්ලා උන්වහන්සේක සාක්ෂාත් කරලා උන්වහන්සේක අනිත් සියලු දෙනා කෙරේ කරුණාවෙන් දේශනා කළේ අවුරුදු 2600ක් ගිහිල්ලවත් මකන්න බැරි තරමට. ඉතී දුක පිළිබඳ අවබෝධයේදී දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට යනකොට අපිට තේරුම් ගන්නට වෙනවා දානයේදී කරන්නේ වස්තු ආමිෂය අතහැර දැමීම විපස්සනාවදි කරන්නේ තමගේ රුචි අච්චුකන් ටික දීලා දාන. පෞරුෂත්වේ නැත්තම් සක්කාය දිට්ඨිය දීලා දාන. ඇත්ත සක්කාය දිට්ඨිය දීලා මේ සෝවාන් මාර්ගයේ දිහ ඉහළටම යනකන් තියෙන සංයෝජන ධර්ම දීලා දාන. ඉතින් මේක කවදාකවත් කවුරු කිව්වට සාක්ෂාත් කරන්නේ කරන්න බෑ. ඒක සාක්ෂාත් කරන්න ඉස්සලා ඒකට හිත හදා ගන්නවා කියන එකවත් කරන්න බෑ. අද මේ බුද්ධ ආගම පිළිබඳව අධිකාරී ශක්තියක් නැත්නම් අයිතිවාසිකම් ගැන කතා කරන කෙනෙකුට මේ ගැන කිව්වොත් එහෙම මේක සම්පූර්ණ අධර්මයක් කතා කරනවා කියලා කියනවා. මොකද මේ තරමටම දේවල් බදා ගන්න දෙයක් ආගම බාටපත් කරන තියෙන්නේ. නමුත් මේ මේ දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට සියල්ලෙහිම Nirodhe දැකීම. ඒ Nirodhe දකින්නකොට මේ හොඳ දේ Nirodhe නරක දේ Nirodhe නෙවෙයි බුදුහාමරගේ පැත්තෙන් බලනකොට සියල්ලම දුක්ඛ සත්‍යයට වැටෙන්නේ. ඒ දුක්ඛ සත්‍ය නිරෝධය දකින්න නම් අපි දුක කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරගන්න ඕනේ. දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපත සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ඇහැට යන රූපයක් වැටෙනවනම් ආශාවකින් හෝ ගැටීමකින් බැඳුනා නම් දුකක්. කණ්ඩ යම් සද්දයක් ඇහුණා නම් ඒකට ආශාවක් හෝ තරහක් පහළ වුණා නම් දුකක්. එසා මුළු සමස්තයක් වශයෙන් ගත්තාම මේ හැම අත්දැකීමක්ම අත්දැකීමක් බවට පත් වෙන්නේ දුකක් නිසා තමයි. ඒක මේ සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව හෝ පට වියාපෝ තේජෝ අතර මැද තියෙන අවකාශ ධාතුව හෝ එහෙම නැත්නම් න සංඤ සංජී න විසඤ්ඤ සංජී නෝපිය සංජී න විභූත සංජී කියන විදිහේ අර වචෙන් විස්තර කරන බැරි සංඥාව හෝ එහෙම සංස්කරණයන් නතර කරලා සංස්කාරයන්ගේ සමතය හෝ කවදාහකත් අපිට මතකෙට යන්නේ. ඒක මතක තියාන ගතියක් අපේ හිතේ නෑ. අපේ මතකෙට යන්නේ රාගයට, ద్వේෂයට අහු වෙන ටික විතරයි. ඒවා සේරම දුකට වැටෙන නිසා සියලු පංච පාදානස්කන්ධයම දුකක් වශයෙන් සඳහන් කරනකොට හැම වෙලාවකම හැම සිදුවෙන සංසිද්ධියකදීම මේ දුක සම්භවයක් තියෙනවා. දුක හටගන්මක් තියෙනවා. ඒකෙම වාසනාවක් තියෙනවා. හැම ඇති වෙන දුකක්ම එතරම් නැති වෙලා නමුත් අපේ නරකදී ඇතිවීම පමණයි අපි බලන්නේ නැතිවීම බලන්න පුරුදු නැති නිසා අපිට දුකේ ඇති වෙන පෙළන ගතිය, තවන ගතිය සදාකාලික ජීවිතය යනවා. ඒක ගෙවි යන පැත්ත. දකින්න පුරුදු කරගත්තොත් ගෙවෙන තා ගෙවෙන්නේ තවන ගතියයි, දවන ගතියයි. නමුත් ඒක අපේ අර ආකල්පයේ වශයෙන් ඒක අවාසනාවන්ත දෙයක් එහෙම නැත්නම් ඒක නොබැලිය යුත්තක් කියන මේ ආකල්පය මේ රුචිආචකම ගෙවල දැමීම ඉතාමත් මෙහිමීට සිද්ධ වෙන්නේ වාසනාවක් ඒක මොකද මේක එකවර මෙහෙම වුණොත් බොහෝ විට පිස්සු හැදෙන්න ඉඩතියි ඒ තරම්ම මානසික මේ රාමුව හොල්ලලා දානවා ඒ නිසා මේක ආනුපුබ්බි ක්‍රමයට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යනවා ඒ නිසා මේ වගේ දුක්ඛ සත්‍ය පිළිබඳ විග්‍රහයක් අහදුණු කියෙකුට දෙන එක එච්චර හොඳ නැහැ. ඒතකොට මේ පුද්ගලයාට ඇති වෙන්නේ මේ පැංගිරි මුහුණට මිරිකුවා වගේ මේක දරා ගන්න දිරව ගන්න බැරි තත්ත්වයක්. නමුත් යම් ප්‍රමාණයක භාවනා කරපු කෙනෙකුට මේක හිතේ තැම්පත් කරලා තියාගෙන ඉන්න වෙනවා. යමක හටගන්ම පිළිබඳ ප්‍රේම කරන තාක්කල් එහෙම නැත්නම් දුක පිළිබඳ අවිද්‍යාවට ප්‍රේම කරන තාක්කල් දුකී ගැලවීමක් කරන්න බෑ. නමුත් දුක කවදාකවත් පුද්ගලයේ කෙල්ල කරගෙන එන එකක් නෙවෙයි. දුක ලෝක ස්වභාවයක්. ඒ දුකට අයිතිවාසිකම් කියන එක තමයි අර දුක හට ගන්නවට ප්‍රේම කරනවා කියලා කියන්නේ. දුක යනකොට Nirodhe දකින්න දන්න කෙනා ඒක අනාත්මය තමයි දකින්නේ. ඒ නිසා සර්වචනන්සේ ඒ වෙනස් වීම යම් කිසි දෙයක දකිනවනම් වෙනස් වීම දැකීම ම දුකක් වෙනවා පෘථග්ජනයට වෙනස් වීම දැකීම නිසා දුක හට ගන්න හැටි දැකීම විශාල ඥානයක් වෙනවා විපස්සනා කරන කෙනා නැත්නම් ආර්යයන් වහන්සේ නමකට නැත්නම් රහතන් වහන්සේ ඒ නිසා ආස්වාස් ප්‍රසාදියා බලනකොටත් ඒකේ පැතිකඩ වෙනස් වීගෙන යනවනම් භාවනා දියුණු වෙනවා කියන්නේ හරි පැත්තටම නෙවෙයි සැප පැත්තටම නෙවෙයි සැප දුක් දෙකටම හරි වැරදි දෙකටම වෙනස් වෙන්නේ මේක මම මාගේ කියාගත්තොත් ආත්මයට වැටෙනවා මේ මතුවෙන හැම දෙම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අතහැර දාන පැත්තට ගියොත් දුක එහෙමම තියේවි ඒ තමන්ගේ ඇඟේ දාගන්න එකක් නෑ වෙන විදිහකට කියනවා නම් අපි මේ ලෝකේ පහළ වෙන්න මේ ජීවිතේ හටගන්න නැත්තම් උපදින්න ඉස්සෙල්ලා මේ දුක මෙහෙමම තිබුණා වෙනසක් වෙන්නේ අපි මේ ආතේ මැරුණත් නිවන් දැක්කත් දුක ඔහොමම තමයි. මේක අල්ලගෙන මේක මගේ කියා ගන්න නිසා තමයි අපිට දුක තියෙන්නේ. ඒ නිසා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක නිරෝධේ ටික ටික ටික ටික පුරුදු කරන පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා. මේක පිළිබඳව තියෙන ආකල්පමේ වෙනසක් විතරයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව යථාබෝධේ නැති වුණොත් ඒක පිළිබඳව හරියට බලා ගන්න බැරි වුණොත් අපි කොච්චර භාවනා කරත් අර බල්ලා වලි ගැල්ලන්ට කරකිනවා වගේ එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒ මොකද අනුසය හේමම ඉතුරු වෙනවා. ඒ නිසා අනුසය අයින් කරන්න නම් ඒ සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් දුක කියන එක බුදුහමතු පෙන්වන තාලට බලලා ඊට පස්සේ අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය ටික ටික ටික ටික ටික ඒක ජීවිතයට සම්බන්ධ කරගෙන යන්න ගත්තොත් ඒක එච්චරම ওই කියන තරම් අමාරු දෙයක් නෙවෙයි. අමාරු වෙලා තියෙන ආකල්පමේ වෙනස. එහෙම නැත්නම් අපේ ගිනාපු හන මිටිය බිම තියන්න බැරි කම නිසා ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා මහණෙනි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ දුක දුකමයි කියලා. බුදුහාම කවදාකත් ඒක නෑ කියන්නේ. නමුත් දුක දුකක් වශයෙන් යථාබෝධයේ තරම් යථාබෝධයේ ලබන එක තරම් සැපක් මුළු මනුස්ස ජීවිතේම නෑ. අපි දුක දුක නෑ කියන්නේ මේ හදන්නේ. දුක දුකක් වෙන හැටි දැක ගැනීම යාන්ත්‍රණය දකිනකොට පුදුමාකාර පිපිදීමක් ඇති වෙනවා. පුදුමාකාර විමුක්තියක් ඇති වෙනවා. පුදුමාකාර බුද්ධ ගෞරවයක් ඇති වෙනවා. ධර්ම ගෞරවයක් ඇති වෙනවා. සංඝ ගෞරවයක් ඇති වෙනවා. ඒ නිසා අද අපි මේ නිම කරන්නේ ඒ වගේ වැඩ පිළිවෙලක ධර්ම දේශනාවක මේ ධර්ම දේශනා මාලාව නිසායි මේ භාවනාව නිසායි සියලු දිනාටම දුකේ ඇති හැටි ඒ හැටියෙන් දක්වන්න ලැබේවා. ඒ වාගේම ඒක හරියට දැකීමෙන් ලැබෙන ඒ ධර්මමේ නිර්ආමෂ ප්‍රීතිය ලැබීමෙන් දුකෙන් විමුක්තිය ලබා ගන්නත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්මදේශනා මෙතන නැත කරන ධර්මදේශනා මාලාවේ સમાප්තිය සටහන් කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.